බුද්ධං අරණං ගච්ඡාමි ධම්මං අරණං ගච්ඡාමි සංඝං අරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි තතියම්පි බුද්ධං හරණං ගච්ඡාමි තතියම්පි ධම්මං හරණං ගච්ඡාමි තතියම්පි සංඝං සතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදෙන්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සොරාමේරය මජ්ජපමාදඩ්ඩා සික්ඛාපදං සමාදයාමි හොඳයි කවුරුත් සාදුකාරයක් පවත්වමු මේ මණ්ඩපේ ආරා වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයට මේ ਸਰව රාත්‍රික පිරිත් දේශනාව සිදු කිරීම සඳහා ආරාධනා කිරීමට කවුරුත් මා කියූ පසු මේ ගාථාවන් කියලා ආරාධනා කරමු. විපත්ති පටිභාය සබ්බ සම්පatti සිද්ධියා සබ්බ දුක්ඛ විනාශාය الطعام කවුරුත් එක සාදු කියන හයියෙන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං ධම්මා ශවන කාලෝ අයං බදන්තා ධම්මා ශවන කාලෝ අයං බදන්තා ධම්මා ශවන Sattāna ಮುಂಭಾಗ

කබ්බජිතේන අභින්නම් වච්ච වේකිදබ්බං කාචිනකෝ මං අනවේච විඤ්ඤා බ්‍රහ්මචාරේ සේලතෝන උපවදති තේ පබ්බජිතේන අභින්නම් පච්ච වේකිදබ්බං සබ්බේ මේ මනාවේන භව විනා භව දේවබ්බජිතේන බින්නම් පච්ච වේකී තබ්බං කම්මස කෝමි කම්මදායදෝ කම්මයෝනි කම්මබන්ධෝ කාම පරිදරණයං ගම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තේ පබ්බජිතේන අබින්නම් පච්චවෙච්ච දම්බං කතං භූතස්ස මේ රද්දෙන් දිවා වීදී පතං දෙදේ පබ්බජිතේන අබින්නම් පච්චවෙච්ච දම්බං අච්චනකෝ දුඤ්ඤාගාර අබිරගාවීදී පබ්බජිතේන අබින්නම් පච්චවෙච්ච දම්බං ආත්තිනකෝ මේ උත්තරේ මනුස්ස ධම්මා කාල මරිය ඥාන දර්ශන විසේතෝ දිගතෝ සෝං පච්චිමේ කාලේ සබ්‍රහ්මචාරේ මුට්ටෝන මංගු භවිස්සාමි දේවබ්බර දේර බින්නම් පච්චවේකනම් වංමේ කෝ භික්කවේ නර ධම්මා බබ්බර දේන බින්නම් පච්චවේකනම් බාලේ නමෝද භගවත්තමනසේ බිකෝ භගවතෝ භාගතං අබිනන්දෝ ඒවං सुतम् एकम् प्रमयम् भगवतावत्यम् वीरति चेतवने अनाथबिण्डिगन्धारामे अथको अन्यतरा देवताभिकम् कायरत्यन्दवन्ना केवलकम्पम् चेतवनो बाधित्वा येन भगवानुपसङ्गमित्वा भगवन्तम् अभिवादित्वा एकमन्तम् अट्टादि एकमन्तं पिता गो देवता भगवान भगवन्तं गतायाज्यभा बहुदेवा मङ्गलानि अतिजयुङ्गा गङ्गमानादुक्तानं हि मङ्गलमूर्तमादेवना च बालानां पण्डितानां च देवना पूजा च पूजनीयानां त्तमादिरूपेदवादो च भो वेदन पुण्यतास्तभा मा च एतं मङ्गलमुत्तमं बाहुनश्चन्द्रि पञ्चविनयो चतुर् दुरुभारिदाच यावतं प्रतापितो पट्टारं बुद्धधारस रङ्गो अनाकुलाच मन्त ඒතම් මංගල මුත්තමං දානං ච ධම්මචර්යාච ඥාතකානං ච සංඝෝන වජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානා ච සංයමෝ අප්‍රමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුත්තමං ආරෝජ නිවාතෝ ච සම්දොත්තේ ජගතං लेन धम्म समनाङ्गेतं मङ्गलमुत्तम पौण्डे च गोवचर्दगा रमनाडाञ्जलर्शनकालेन धम ඒතං මංගල මුත්තම උදපෝච බ්‍රහ්මචරියං ච අරිය ලක්ෂණ දසනං නිබ්බාන ලක්ෂීරියාච ඒතං මංගල මුත්තම මුත්තස ලෝක ධම්මේ චේතං යසන කම්බතේ අදෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතා දිසානි ගත්වාන සම්මත්තමපරාජිතානබ්බතරොත්තෙන් චන්දිතං තේරං මංගල මුත්තමං ඒතන රච්චවන්දන හෝතු ජය මංගලං सच वजो जय मंगलेन जय मंगल या भूत सग्मी वञनि मंगलिगरेव भूत अतो विलक्षण चतुनन्दुभासितं तस्माय भोगा निधाने ददव्ये निकरोद मानुयामजाय शिवरतो जरङ्गेवनियणेन गमस्तायाङ्गिञ्जिमिदं जहु रङ्गः राज्ञेरुवायङ्कनं वनीदं नोदमङ्गि तथा गतेन इदं बुद्धे ඒතේන රච්චේන දුවන්තියෝදෝගයන් විරාගන් අමතං පනීතං යජජ්ජගාරක්්‍ය මුනීරමායිතෝ නතේන ධම්මේන සමත්තිකින්ජේ දම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවර්තියෝදෝයන් බුද්ධරෙට්ටා පරිවන්න ඒරතින් සමාධිමානෝ දරිගන්න ඥානමාහෝ සමාධිනාදේන නමෝන විජ්ජදේ ධම්ම ධම්මේ රතනං පනිදං ඒතේන සච්චේන දුක්ඛයෝ දෝයේ පුග්ගලා භගවතම් පදත්තා දත්තාරේ දානි යගානි හන්දේ රක්ඛිනේයා දුගදස්ස ශාවකායත සුදින්නානි මහප්පලානේ ධම්මේ සංඝේ රතනං පනේතං ඒ දේනවත් සුවාතේ හෝතු යේසුප්පයොත්තමන සාදල්ලේන නික්කාමිනෝ ගෝතම සාදනම් වේදේවත්ති පත්තමතං විගය ලද්දාමුගානෙම් පොතෙම් මුඤ්ඤමානායිදම් පිරංගේ රතනම් පනිතං හේදේන සච්චේන සුවද්දි ආදෝ යතින්ද කේලෝ පඨවිදෝ देव्यसम्बलम्बियो चतुर्पमं सपुरिरं वदामि यो हरिरक्षानि अवेच्छ वसधीन्दम्बिरङ्गे रतनं वनीतम् एतेन रक्षेन दुर्दयो दूये हरिरक्षानि विभावयन्ति गम्भीरपन्येन उदीरितानि सुधाप्रमतनुते සංපදාය विरङ्गे रतनं ජයිතා බවන්දේ त्वया सुधं जैता भवन्धे तत्काय ऋद्धिविधिरीरभ्रतमपि यदधीञ्जितो च विपमत विधानानि अबातो गातो इदं विदङ्गे रतनं वनिदङ्गे तेन सत्येन सुवद्योदुगिं चापि लोकं मां करोति पापकं कायेन चेतसा अबातो गोदस्य मदिच्छादाय अबद्धदिच्छवदस्य उत्ताय රාජ්‍ය යක්ෂේන දුවත්තියෝදුවන ප්‍රගුම්මේ යථාබුද්ධිදක්ගේ නිර්මාණ මාසේ පටමස්මින්ගින් මේ දතුපමං ධම්මවරං අදදොය නිබ්බානගාමින් පරමං හිතාය දම්බෙ බුද්ධේ රතනං උපනේදං ඒතේන ගච්චේන සුවත්තියෝදෝ අරෝවරං යෝ සුගතෝ වරහතෝ අනුත්තරෝ ධම්මවරං දේශයි ඉදං විබුද්ධේ රතනම් පනිදං ඒතේන සච්චේන සුවත්තියෝ දුකේනම් පුරාණං නවං නත්තිලම් භවං විරත්ත මිත්තා ආයතිගේ භවස්මින් දේගේන බීජා විරොල්ච්ඡන්දා නිබ්බන්ති इदं विलङ्गेन तनं वनिदङ्गेतेन सच्चेन सुवस्यादो यानि भूतानि नमागतानि ब्रह्माणि वायानि वान्दले तथागतं देवमनुजपूजितं बुद्धं नमसाम सुवस्यादो यानि भूतानि नमागतानि ब्रह्माणि वायानि मङ्गले किलतागतं देवमनुष्य रूयदं गम नमः सुनूयानि शूतानि समागतानि वुम्मानि मायानि वन्दलेकेरतागतं देवमनुष्यपूयितं गङ्गं नमस् च वजन भे दु सच वेनाऊं रे दु करणीय मतेन में क अनतिमाने संतसकाच सुबराच आपकी चाच सनलोगवत्षि सांद्रेंद्रियाच निपकाच आपकाब्गुलेसु अननुगिद्धु निपकाच आपकाच आमादरे परे उपवदे उद्धुनोभागे विदा।

සත්තා බවං දුදුකි තත්තාන පරෝ පරං නිකුබ්බේතනාති මංගේත පත්තතිනං සංජේලා රෝදනා මටිඝරඤ්ඤානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ විච්ඡය මාදායතානියං පුත්තං ආයුසා ඒක බුද්ධ මනුරග්ගේ වම්බි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණං මෙත්ත චන්ද සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං දෝච පිරියං ච සම්බාධං අවේරං අදපත්තම් දිට්ඨං තරං නිසින්නෝ වාදයනෝ ආයාව තස්ස විගතං ඒදං සතින් අදිච්ඡය බ්‍රහ්මමේදං විහාරං ඉදමෝ දෙච්ඡෙන්ස අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය දේදං නයි ජාතු ගබ්බදේයං පුනරේ චක්කන්තු ලබ්බදායේ දේන සච්ච වජ්ජේන දේවා රක්කන්තු සබ්බදා ඒ දේන සච්ච වජ්ජේන දේ සුතං ඒකං තමයං භගවතාවත්තියං වියති 제තවනේ අනාථ පින්ඩිගස්සාරාමේ දේත ගෝපන සමයේන සාවත්තියං අඤ්ඤතරෝ වික්ඛෝ අයිනාදත්තෝ කාලකතෝ සේයතකෝ සම්බවලාමින්කෝ යේන භගවතේන උපසංකමින් උපසංකමිත්වා භගවන්තං අභිවාදත්වා ඒකමන්තං විදේදින්සෝ ඒකමන්තං නිරින්නෝ කෝතේ බික්ඛෝ භගවන්තං ඒදදවෝ තුමිද බන්දේ රාවත්තියං අඤ්ඤතරෝ බික්ඛෝ අයිනාදත්තෝ කාලකතෝ දේනානෝනසෝ බික්ඛවේ

नो न सो विको माणी चादारी अॼ कुलानी में रे रो विको माणी जय වික්කවේ जिदे नरे කාලං කරෙය कोई වික්කවේ दो චත්තාර අහිරාජ जादारुलानी මෙත්තේන චිත්තේන පරිසෝ අට්ඨගොත්ත්‍යාත රක්ඛායත් වරිතායාදේ ඉන්දම වෝච භගවා ඉඳං වත්වා සුගතෝ අතාපරං ඒ දදවෝච නත්තා විරෝමකේ මේ මෙත්තම් මෙත්තං ඒ රාපතේ මේ शब्द बुद्धि में मित्तम मित्तम गौतम के पाद गय में मित्तम मित्तम निपाद गय में चतुपदे में मित्तम मित्तम बहुपदे में मामंग अपाद को इंसी मामंग इंद्र दिपाद को मामंग चतुपदो इंद्री मामंग इंद्र बहुपदो रब्बे रक्त रब्बे पानो द्रव्ये भूता च केवल द्रव्ये भद्राणि भद्रन्तो मा कञ्चि पापमागमापमानो बुद्धोऽपमानो धर्मोऽपमानो सङ्गोपमानवन्तानि गिरिन्द्रपाणि वैविज्ञिकार වදන්නානාමේ දරමෝ මෝසිකා කතාමේ රක්ඛා කතාමේ පරිත්තා පරික්කමන්දු භූතානියෝ නමෝ භගවතෝ නමෝ රත්තන්නං සම්මා සම්බුද්ධා භගවතාවත්්‍යයම් වියරති ජේතවනය නාත පින්ඩිගස්සාරාවේ දත්‍රකෝ භගවාතිකෝ ආමන්දේසි භික්කවෝසි මදන්දේති गो भगवतो वच स भगवायै दधवो निताय भीक्षवे जतो विमुद्या देवताय भाविताय बौलिकताय ज्ञानि गताय वास्तुगताय अनुष्ठिताय परिचिताय दृसमाराधाय एकादधानि रङ्ग පාදුගංකා කතමේ ගානද සුගං දුපදේ न पापकं सुपिनं पश्यति मनुस्सानं मनुस्सानं वियोधि देवतारकन्दिनो स्वाग्निवारितं वा गमति दुवटं चित्तं समाधियति मुखवर्णं विपरीतदेयतं लोकालं करोति उत्तरे वपटि विद्यन्तो लोकोपगोति නිත්‍යය වික්කවේ චේතෝ විමුක්තියාදේ විදාය භාවිතාය බෞලී ගතාය යානි ගතාය වත්තු ගතාය අනුද්ධිතාය පරිජිතාය සුසුගමාරද්දාය ඉමේ ඒකාගතානි සංසා පාටිකංකාති ඉඳම ඕජ භගවා महादेविको भगवतो बाधितम् अभिनन्दो एतेन लज्जमज्जेन लक्षिते होतु लब्धदा पौतभक्तो भवति पौतो न गागरा मौनमुपजीवन्ति मित्राणं न दोगतेयं यं जनपदं याते निगमे राजधान्यो न बद्धभोजितोदियो मित्राणं न दोगतीना स चोरो मदान्तेनादिमन्येति गद्यो नभ्ये अमिते तरजियो मित्राणं न दोगतेय क्वोद्धो सगरङ्गे दे सभाय पठिनं वितो ज्ञाते දේනං උත්තමෝ දේව මිත්‍රං නදෝපති රක්ඛත්වා රක්ඛතෝ දීකරෝති සගරව වන්නගෙද්දේවදෝ දේව මිත්‍රං නදෝපති මෝජකෝ ලබදේ මෝජං වන්දකෝ පටිවන්දන යදෝ විද්දෙන්ද මොප්පෝ දේව මිත්‍රං නදෝපති අග්ගයතා වජ්ජනති දේවතාව विरोचते सिरिया अजयितो देव मितारं न दोवदीया वो दास्य भजातं विरोदते पुत्राणां बलवत् न देवो मितारं न दोपदी धरुतो भव रोद गोवद्ं नभदीयो न මේ විරෝල මූල සංතානං නිග්‍රෝධමිව මාලතෝ අමිතානපදං දේ යෝමිතානං නදෝදතේ උදේදයං දක්ඛ रन्नो वदविप्रभातो दन्तन्नमसामि हरितवन्नं वदविप्रभातं वयजगुन्दे मुदिवसं ये ब्राह्मणा वेदबोधं वदन्मे देवे नमो तेजमं पालयन्तो नमस्तु बुद्धानं नमस्तु भोधियो नमो विमुक्तानं नमो विमुक्त्याय विमसो परिद्धं गत्वा मोरो वादमकापये अभेद कुमारे करा हर सो बटवे बाद स्वामी हरे ज़मे बंदा जॻो

මේතු තං ඒකං තමයම් භගවා සාවක්ඛියම් විහෙරති 제තවනේ අනාථ පින්නිකස්සාරාමේ දේන කෝපන ගමේන ජන්දිමා දේව බුද්ධෝ රාවුණා සුරින්දේන ගයිතෝති අතකෝ දන්දිමා දේව බුද්ධෝ භගවන්තං අනුත්තරමානෝ දායං වේලායන් ඉමං ගාතං නමෝ දේබුද්ධ වේරද්දෝ විප්පවද්දෝ දම්බනේ සම්මාද පතිපන්නෝස්මේ දාස්සමේ කරණං භවාදේ ගතකෝ භගවා චන්දමං දේබුද්ධං ආරබ්බරාහුම දුරින්දං ගාතාය අජ්‍යවාදේ තථාගතං අරහතං ධම්මිමා भवतु प्राहुसङ्गमुच्चसु बुद्धालोकानुकाम्बकात् गतको राहु अधुरेन्दो चन्दिमन्धे बुद्धमुञ्चिद्गधर्मानुरूपोयेन वेव चिद्यधुरेन्दो තේරුපදංගමේ උපදංගමිත්වා සංවින් ගෝලෝ මාට්ට ජාතෝ ඒකමන්තං අට්ඨාරේ ඒකමන්තං ඩිතංගෝ රාහුං අසුරෙන්දං වේ වේපජිත්ති අසුරෙන්දෝ රාතාය අජ්ජභාදේ චින්නුදන්තර මානෝව රාහු චන්දං පමුච්චදේ රං විග්ගරූපෝ ආගම්ම කෙන්න වේතාව පිටරේ නත්තදාමේ වලේ මොද मि न चे मा एवं मेरुधम् एकङ्कमयम् भगवदामध्यम् वेरति चेतमने अनाथपिण्डिकसारामे तेन गोपनरमयेन सूर्यो देवपुत्रो रावणासुरेन्द्रेण कैतोऽथ गोरुर्यो देवपुत्रो भगवन्तम् अनुसरमानोथायम् वेलायम् යත්තෝ විප්පමුද්ධෝ දිනම්බදීගම් වාද පටිපන්නෝස්මි දස්සමේ සරණං භවාමි අතකෝ භගවා සුරියං දේව බුද්ධං ආරබ්බ රාවුං අදුරින්දං ගාතාය අජ්ජවාමි තථාගතං අරහන්තං الأرض darmanaroopa yeva vema ceteyo rendo rendo padangam padangam indranang goro vaatala लभे भले मुद्दादि बन्धो न सुखं लभे बुद्धगाता विगीतोऽम्मि नो चे मुञ्चय अहं मे कृतमेकन्दमयं भगवादावत्यं वेरति चेतवनेनाथबिन्दिकसाराभे तत्र को भगवा विको आमन्ते ते विको ते वदन्ते ते विको भगवतो वर्चसोऽसं एतदरो च भूतपुब्बं विक्रयदेवासुरसङ्गमोदमोपब्बोलो चेतको विक्रयदको देवानमिन्दो देवे तावतिन्द्रियामन्तरिरतिमानिता देवानां सङ्गामकतारम् उपजय भयङ्वरम्भिरत्तमरोमान् स्वभावमेव तस्मिन् समयेदजग्मुल्लोकयातमयोदजग्मुल्लोकेत यां प्रजापति सदेवराजस्य जग्मुल्लोकयात प्रजापति देवो देवराजस्य लोकआेवतो गुआ राजतो गादर देव देवतोको सोभाई يتكمل لقيتي دار الدود وراجت تكمل لقيت ينبغي بهوة من التوى لوما ضغط පජාපතිස්සවා දේවරාජස්ස දජංගං උල්ලෝකයතං වරුණස්සවා දේවරාජස්ස දජංගං තේතං ඒදානස්සවා දේවරාජස්ස දජංගං උල්ලෝකයතං යම් භවිද්දති භයං වාචං විදන්තං වා රෝමං සෝවාතෝ පයේතාපනෝ වේමයේත තං කිස්සහේ ධාතු අවේද දෝසෝ අවේදමෝ බිරුජ්ජම්මි උත්‍රාදි බලාලේ ආංජගෝ විග්ගවේ වං වදාමි රජේතුම් මාකම් විග්ගවේ අරඤ්ඤගතානං වර රුක්කමූලගතානං වා පුඤ්ඤාකාරගතානං වා උපජ්ජේ භයං වා ධම්මිගතං වා ලෝමාං සෝභාමමේව තස්මින් අනුත්තරයා ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ දුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ මුරිද ධම්ම පාරසේ නත්තා දේව අනුස්සාරං බුද්ධෝ යං යම් භවිසති භයං වාචං විරත්තං වාලෝමං සෝපහේ සතේ රෝසේ මං අනුසරයාත අත ධම්මං අනුසරයාත ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංනෙත්තිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ප්‍රණයිකෝ පච්චද්දං වේදි දබ්බෝ විඤ්ඤෝ ඒදේ ධම්මං හෝ භික්ඛවේ අනුසරතං යම් භවිසති භයං වා චත්තං වා ලෝමං දවාදෝ පරේතේ නෝතේ ධම්මං අනුසරයා සුපටිපන්නෝ භගවතෝ දාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ දාවක सङ्गो न्यायपतिपन्नो भगवतो सावक සංඝෝ साज पति භගවතෝ भगवतो सावक යදිදං චතරේ पुरुष युग न्याक्ष्यपुरि गराय भगवतो सावक रङ्गो नै නෙයෝ नै यो दक्षिणो චිත්තං ලෝකසාරේ රං රං හෝ වික්කවේ අනසරතං යම් භවස දෙවං වා නියාන ගංගුදේර දන්නෝසේ ධම්මං සරය්‍යාත නියානිකං සුදේර ධම්මතරං ගංගරය්‍යාත පුඤ්ඤක්කෙත්තං අනුත්තරං එවං බුද්ධං කරන්තරං ධම්මං සංඝං ච භික්ඛවෝ වයං වාදම් විදත් සම්බමයම් භගවා රාජගහේ විහෙරදිවේදු අනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන සබෝ විප්පලේ ග්වායම් විහෙරදි ආපාදිකෝ දුක්ඛිතෝ වාල්ලගිලානෝ අතකෝ භගවාතායන්න තමයම් පතිදල්ලානා උද්ධතෝ ජේනායත්මා මහාකස්සපෝ තේනුප සංගමි උපසංගමිත්වා පඤ්ඤත්තේ ආදනේ නිදේදේ නිදච්චකෝ භගවායත්මන්තං මහාගස්සපං ඒ තදවෝජ ගස්ස දේගස්සප ගමනියං ගස්ස ආපනියං ගස්ස දුක්ඛා අභි පටික්කමන්දේ නෝ අභික්කමන්දේ පටික්කමෝදානම් පඤ්ඤායතිනෝ අභික්කමෝදේන මේ වන්දේ ගමනියන්න යාපනියං බාලා මේ දුක්ඛා වේදනා භික්කමන්දේ නෝ පටික්කමන්දේ අභික්කමෝදානම් පඤ්ඤායතිනෝ පටික්කමෝදේ සත්තිවේ පන්ත පොච්චංගාමයා ධම්ම දක්ඛාතා භාවිතා බවලේකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං කතමේ සත්ත සති සම්බුද්ධංගෝ කෝකස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තේ ධම්මවිචේ සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්මදක්ඛතෝ භාවිතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ විරිය සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්මදක්ඛතෝ භාවිතෝ පෞලීගතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ වේදි සම්බොජ්ජංගෝ කෝකද්දප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ සංබෝධාය නිබ්බානාය සංවද්දසේ වසද්දි සම්බොජ්ජං ගෝකෝ කස්සප මයා ධම්මදක්ඛාතෝ භාවිතෝ බවලීකතෝ අභිඤ්ඤාය සංබෝධාය නිබ්බානාය සංවද්දසේ සමාධි සම්බොජ්ජං ගෝකෝ කස්සප මයා සම්මදක්කතෝ භාවිතෝ බවලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය සංවත්ත දීපිකාදම් බොජ්ජංගෝ කෝගද්දප මයා සම්මදක්කතෝ භාවිතෝ සංවෝධාය නිබ්බානාය සංවත්ත දීමේ කෝකද්දප රත්ත බොජ්ජංගා මයා සම්මදක්කාතා භාවිතා බවලේ ගතා බිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං දේදේ තග්ග භගව බොජ්ජංගා තග්ග සුගත බොජ්ජංගා දේද මොච භගවාත්මනෝ භගවතු භාදිතං අබිනං දේඋත්ථාය ඥායස්මා මහාගත පුරම්මා ආබාධගතා පයිනෝච පනායත්මතෝ මහාකත්ත පස්සතු ආබාධෝ අහෝ දේදී ඒතේන නච්චවද්දේන රබ්බරෝගෝ විනාශතෝ ඒවම් මේ සුතං ඒකම් සමයම් භගවා රාජගහේ විහෙරති වේලු අනේ කලන්දක ඒනකෝ මනසනේන ආයස්නා මහා මොග්ගල්ලානෝ කිජ්ජකෝටේ මබ්බදේ විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාලකිලානෝ අතකෝ භගවාදායන්න දමයම් පතිසල්ලානාවෘට්ටිතෝ ඒනායත්මා මහාපොක්ගල්ලානෝ තේරුපසංගමින් උපසංගමිත්වා පඤ්ඤත්තේ ආදනේ නිදේතේ නිදජ්ජකෝ භගවායත්මන් තම්මා මොක්ගල්ලානං ඒතදවෝච කච්චිදේ මොග්ගල්ලාන ගමනියං කච්චියාපනියං කච්චි දුක්ඛ වේදනා පටික්ක මන්දේනෝ අභික්ක මන්දේ පටික්ක මෝදානම් පඤ්ඤායති නෝ අභික්ක මෝදේ නමේ භන්දේ ගමනේ යන්න යාවනේ යම් බාලාමේ දුක්ඛ වේදනා භික්ඛ මන්දේනෝ පටික්ක මන්දේ අධිකමෝදාන පඤ්ඤායතිනෝ පටික්කමෝදේ සාත්‍තිමේ මොග්ගල්ලාන බොජ්ජංගමයා ධම්මදක්ඛාතා භාවිතා අදිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං දේ කතමේ දත්ත සති සම්බොජ්ජංගෝ ගෝමයා සම්මදක්ඛාත භාවිතා බෞලිකත සංවද්ද ධම්ම විජේ සම්බොජ්ජංගෝ කුමුක්ඛලානම සම්මදක්ඛාතෝ බෞලිකතෝ විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවද්ද දේවිරිය සම්බොජ්ජංගෝ කුමුක්ඛලාන මයා ධම්ම දක්ඛාතෝ භාවිතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දේවිය සම්බොජ්ජංගෝ ගෝ මොග්ගල්ලාන මයා ධම්මදක්ඛතෝ භාවිතෝ බෞලේකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දේවසද්දි සම්බොජ්ජංගෝ ගෝ මොග්ගල්ලාන මයා ධම්මදක්ඛතෝ භාවිතෝ බෞලේකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය ස්වාංවත්ත තේදමාදි නමුද්ජං ගෝගෝ මොක්ගල්ලාන භාවිතෝ බවලේකතෝ විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දීපිකා සම්බෝධ්‍යංගෝ මයා ධම්ම දක්ඛාතෝ භාවිතෝ බවලේකතෝ විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දීමේකෝ මොක්ගල්ලාන සත්තෝධ්‍යංගා මයා ධම්ම දක්ඛාතා භාවිතා බෞද්ධකතා බින්නා සම්බෝධාය නිබ්බානාය සංවත්තං දග්ග භගවොච්ඡංග දග්ග සුගත බොජ්ජංගතේ නිදමෝච භගවාත්මනෝ ආයස්ම මහා මොග්ගල්ලානෝ භගවතෝ බාසිතං අභිනං දේත්තාය ජයත්ම මහා මොග්ගල්ලාන තම්මා බාදමත පරිනෝ ජයත්මතෝ මහා මොග්ගල්ලානස්ස සෝ ආබාධෝ අවෝදේ යජ්ජේන සම්පරෝ ගෝවිනස්සතෝ එවම් මෙල්තං ඒකන්දමයම් භගවා රාජගහේ වේරති වේලු අනේ කලන්දක නිවාපේ భగవాదిగో దుఃఖితో బాలకిలాను అతకు ఆత్మ మహాచుందో నాయన సమయం పదిదల్లానా ఉట్టితో ఏనాత్మ తేను పదంగం ఉపదంగమిత్వ భగవంతం అభివాదత్వం ఏకమంతం నిధి ఏకమంతం నిధిందంగో ආයත්මන්ත මහාචුන්ද මගායතරෝජ පරිවන්තු සංසුන්ද බොජ්ජංගාදේ සත්‍යමේ බන්තේ බොජ්ජංගා භගවතා ධම්ම දක්ඛාතා භාවිතා බෞලේ ගතා බින්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තාං සති සම්බොජ්ජංගෝ ගෝබන්තේ භගවතෝ ධම්ම දක්ඛාතෝ භාවිතෝ මෞලේකතෝ විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවද්දේ ධම්ම විද සම්බොජ්ජංගෝ කෝබන්ද භගවතා ධම්ම රක්ඛාතෝ භාවිතෝ අභිඤ්ඤාය නං බෝධාය නිබ්බානාය නං වද්ද දේවිරිය සං කෝබන්ද භගවතා ධම්ම රක්ඛාතෝ භාවිතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දේවේති සම්බොධ්‍යංගෝ භන්තේ භගවත ततः सम्मदो भावितो बहुलेगतो भिन्नाय सम्बोधाय निवानाय පාසද්ධිරං රොජ්ජංගෝ කෝබන්තේ භගවතා ධම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීගතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත දේවමාදිදං රොජ්ජංගෝ කෝබන්තේ භගවතා ධම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීගතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත දේවකාරම් වජංගෝ ගෝබන්ද භාගවතා ධම්මදක්ඛාතෝ භාවිතෝ බවලේකතෝ විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත දීමේ ගෝබන්ද සත්තවජංගෝ ධම්මදක්ඛාතා භාවිතා බෞලීකත අභිඤ්ඤාය රංගෝදාය නිබ්බානාය සංවත්තං සංඝචුන්ද බොජ්ජං වා සංඝචුන්ද බොජ්ජං වා භාගවා සම්මා ආවාගාගතා පහේනෝ ච භගවතෝ දෝ ආවාදෝ අහෝවේති ඒතේන රජ්ජවජ්ජේන සම්පරෝ ගෝවිනස්සතු ඒවම් මේ දුතං ඒකන් සමයම් භගවතා මත්තියම් විරති ජේතවනේ අනාථ පින්ඩිකස් ආරාමේ තේන ගෝමන සමේන ආයත්මා ගිරිමානන්දෝ සමාධිකෝ හෝති දුක්ඛිතෝ බාලකිනානෝ අතකෝ ආත්මානන්දෝ යේන භගවාන් හේරපදංගම උපදංගමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිරේදී ඒකමන්තං නිරින්නෝ ගෝ ආත්මානන්දෝ භගවන්තං ඒතදවෝද ආයත්ම බන්තේ ගිරිමානන්දෝවාපාදිකෝ දුක්ඛිතෝ බාලගලානෝ දාති බන්තේ භගවායේන ආයත්මා ගිරිමානන්දෝ තේන පදං කමතෝ අනුකම්පං උපාදායාතේ සචේකෝ තං ආනන්ද ගිරිමානන්ද සමෙක්ඛනෝ පරංගමිද්වාදර සංඥා භාවයාදේ ඨානං කෝමනේදම් විජ්ජති යං ගිරිමානන්දස්ස දීක්ඛනෝ නරඤ්ඤා දුද්ධෝ ආබාධෝ ඨානදෝ වටිපස්සං භේය කතමේ දර අනිච්චනඤ්ඤානත්තරඤ්ඤා දුරඤ්ඤා ආදී නවසඤ්ඤා වානඤ්ඤා විරාගඤ්ඤා නිරෝධඤ්ඤා සබ්බ ලෝකේ අනවිද සංඥා සංඛාරේතු අනිච්ච සංඥා ආනාපාන සතේ කතමා ජානං අනිච්ච සංඥා නිධානන්ද විකෝරංජගතෝ අරුක්ක මූලගතෝ වා පුඤ්ඤාකාරගතෝ වා ඉතිපරිකංචේක තේරෝ වගනිච්ච වේදනානිච්ච සංඥානිච්ච සංඛාරානිච්ච විඥානමනිච්ච මුදේ ඉති මේ සුභංජ සුභාදා කන්දේ දොනිච්චාරපස්සේ විහෙරති අයං උච්චදානන්ද අනිච්ච මාදානංග අනාත්තනං ඉදානන්ද දෙකෝ අරඤ්ඤගතෝ රුක්කමූලගතෝ අරුඤ්ඤාකාරගතෝ ඉදිමරිසං චෙක්කතේ චක්කමනතරෝ මගනතරෝ තනතරතරත ගනනත ගන්ධානත ජීවනත සදානත ගායෝ අනත වට්ටබනත මනෝ අනත ධම්මානතාද ඉදිමේකු චතුදු අජ්ජත්තික බාහිරේතු ආයතනේතු අනත්තානුබන්ධි විහරනේ අයං උච්ච දානන්ද අනත්තාද බරං ඉදානන්ද වෙන්කෝ එම මේව කායං උද්දම් පාදවලා අදෝගෙන මන්තගතස පරියන්තම් මූරණානම්පකාරන්ත ආදෝචිනෝ පට්ඨ වෙක්ඛනේ නදී මර්මින් ගායේ කේන රෝමන කහදන්තං සෝනන්තං හාරු අට්ඨියොඩ්ඩ වෙන්දා වක්ඛංගදේ යකනං පියකම් පප්පාදං අන්තං අන්ත ගුණං උදරියං කරේ සම්මෙද්දං දෙම්මං බුබ්බෝලෝ ඉදං සේදෝ වේදෝ අස්සෝ සාඛේලෝ සිංහානි ගානදිකා මුත්තං දේ ඉදීමස්මින් ගායේ අසුභානුමස්සේ විහරතේ අයං උච්චතානන්ද වාදුබ அந்த விக்மோராஞ்சகத்தோ ஆரோக்கமூலகத்தோ ஆதுஞானாரகத்தோ வாயுதி பரிதஞ்சுக்கதி பௌதுக்கோ அயங்காயோ பௌவாதினோ இது மன்மிங்கை காய விதாவதம் பாஜம் செய்யது চক্রোগ দোতরোগ ঘনরোগ জীবরোগ কয়রোগ বিদরোগ মনরোগ মুখরোগ দন্তরোগ

माता माता माता उत्पन्ना माता विदमर्यार्जना माता उपक्रमका माता काम विभागजा माता सीता उन्नतिगजा चारो माता देवन्मिङ्गाय विविध आदिनवानुवन्दे विहरति अयमुच्यतानन्दे भजाधिरोधे देव्यन्ति करोति अनुभावङ्गमेति उपन्नं व्यापादविदकन्नादिवादेवजाधिरोधे देव्यन्ति करोति अनुभावङ्गमेति उपन्नं विन्दाविदकन्नादिवादेवजाधिरोधे देव्यन्ति करोति अनुभावङ्गमेति उपन्नुपन्नये धम्मेनादिवासे भजाति विनोदे देव्यन्ति करोति अनुभावङ्गमेति उच्चतानन्दपालनम् यावतमाचानन्द විරාග සංඥා ඉදානන්ද විකෝයන දෝරු කමුලතෝ අදුඤ්ඤාරෝ දෝයිති මරිදංජින් ප්‍රතිේතං සම්පේතං මරිදං යද්දං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පරිමරිද ගෝදන්නක්කය විරාගෝ නිබ්බානං දේ අයං උච්චදානන්ද විරාගණං පතමෝ ඥානං නිරෝධනං ඉදානන්ද විග්ගෝරඤතෝ ආරුක්කමූලගතෝ ආදුඤ්ඤාකාරගතෝ ප්‍රතිපටිසංචෙක්ඛතේ ඒතං දන්තං ඒතං පනේතං යදිදං සම්පලංකාරමතෝ සබ්බවතුන දන්තෝ ධම්මස්ස නිරෝධෝ නිබ්බානන්දේ අයං උච්චදානන්ද නිරෝධරඤ්ඤා සතමාජානන්ද සම්පලෝකේ අරබිල සංඥායිදානන්ද මේ කෝලේ ලෝකේ උපායිවාදාන ජේතෝ දිඨානාමි නිවේසානුසයා දේවයන්තෝ විරමදින පාදයන්තෝ අංචතාන්ද සබ්බ ලෝකේ අනබිනදඤ්ඤ මාජානන්ද සබ්බ සංඛාරේ සෝනිසඤ්ඤා ඉදානන්ද වේකෝ සබ්බ සංඛාරේ අද්දේත ආරාජ්‍ය කුච්චතේ අංචතානන්ද සබ්බ සංඛාරේ සෝනිසඤ්ඤා මාජානන්ද ආනෝපානසතේ නිදානන්ද වෙන්කෝ අනංජගතෝ ආරොක්කමෝලගතෝ ආවංගාගතෝ නිවීදති වල්ලං ආපජතෝ ජොංකාය පරිදාය පරිමුඛංසතින් උපාට වෙස්සා සෝදතෝ වාදතෝ බද දීගං වාදන්තෝ දීගං අනුදාමේන පජානාති දීගං පදන්තෝ දීගං පදදාමේන පජානාති

पद वी सि करे लंकारि कॾहिं भाई लंकारित बढ़िंग समी कितली सीधोन जी पद विधाम सीधी විමෝචන සම්පස්සේ සාමයේ දෙකේ අනිච්චාර පස්සේ සාමයේ දෙකේ අනිච්චාර පස්සේ පස්සේ සාමයේ දෙකේ විරාගාර පස්සේ සාමයේ දෙකේ විරාගාර පස්සේ පස්සේ සාමයේ දෙකේ නිරෝධාර පස්සේ අද සාමයේ දෙකේ නිරෝධාර පස්සේ පස්සේ සාමයේ දෙකේ පරිණිසකාර පස්සේ අද සාමයේ දෙකේ පරිණිසකාර පස්සේ පස්සේ සාමයේ දෙකේ අයමුච්චතානන්ද ආනාමානදේ

गिरिमानन्दश्रीमानन्दरिपदमे ुट्टायत्मा गिरिमानन्दो धर्मापदतदपयेनो च मनायस्मतो गिरिमानन्दो आहो एतेन रज्जमन्तेन सम्बरो गोविनन्दो

පාසතනෝත මේ වික්‍රේ තමන්ව පබදස්සේව බන්දේ දස්මක වික්‍රේ පණ්ඩවත්ත පබදසන්නාව සමන්නාවෝදී අඤ්ඤා පඤ්ඤද්දී පාසතනෝත මේ වික්‍රේ තමේ පුල්ල පබදස්සේව බන්දේ දස්මක වික්‍රේ පුල්ලස පබදස්ස අඤ්ඤාව සමන්නාවෝදී අඤ්ඤා පඤ්ඤද්දී පාතනෝදමේ බිකවේදං විජ්ජගුණ මබ්බදන්තේ මන්දේ දසමිම බිකවේ විජ්ජගුණන්ත මබ්බද සංඥාව සමඤ්ඤා ආවෝදේ අඤ්ඤා මඤ්ඤත්තේ පාතනෝදමේ බිකවේදං ඉදිරි මබ්බදන්තේ මන්දේ දසමිම බිකවේ ඉදිරි මබ්බදන්තේ භූතමුප්පම් මෙකවේ මණ්ඩපත්තේක මුදුකතාවේ මත්මින් ඉරිගිලිස්මින් බඹතේ සිරිනවාදේන වායසන් තේම බඹන පවිසන්තා විසන්ති පවිතාන විසන්ති තමේන මනුන්දා දිස්වායේ මාතෝ බඹතෝ ඉමේ ඉදි ඉදිගිලිදි ඉදිගිලි ඉදිගිලිත්තේව සමංගා උදේවාදේ ආජික්කේසා භික්ඛවේ වච්චේක උද්ධාන නාමානි තේසා භික්ඛවේ වච්චේක උද්ධාන නාමානි තේසා භික්ඛවේ වච්චේක උද්ධාන නාමානි සංඝනාද නාදුම මනිත කරෝත බාදේ සාමේති එවං බන්දේති හෝතේ විග්ගෝ භගවතෝ පඤ්ඤාසෝතුං භගවායේ දදවෝච අරෙන්තෝ නාම වික්කවේ වච්චේක නම්බුතෝ වස්මින් ඉරිගිරිස්මින් මම්බදේ චිරනිවාසී ආදේ වරෙන්තෝ නාම වික්කවේ පච්චේක බුද්ධෝ ඉමස්මෙන් ඉතිගේනි මබ්බතේ ජිනිවාසේ අවෝදේ නගරේනා බික පච්චේක බුද්ධෝ ඉමස්මෙන් ඉතිගේනි මබ්බතේ ජිනිවාසේ අවෝදේ යකාදේනා බික පච්චේක බුද්ධෝ ඉමස්මෙන් ඉතිගේනි මබ්බතේ ජිනිවාසේ අවෝදේ රතනා බික පච්චේක බුද්ධෝ ඉමස්මෙන් ඉතිගේනි මබ්බතේ ජිනිවාසේ අවෝදේ විරතේනා බික පච්චේක බුද්ධෝ ඉමස්මෙන් ඉතිගේනි මබ්බතේ ජිනිවාසේ අවෝදේ අන්ධාරෝ ආම බික්ඛවේ පච්චේක බුද්ධයි මද්දේ කිරිමි බබ්බේ ජිනෝදේ ඕදේ වෙන්නෝ නාමික පච්චේක බුද්ධයි මද්දේ කිරිමි බබ්බේ චිර නිවාසය අවෝසි පාද මොනාමිකේ වච්චේක මුද්දේ මන්දී ඉලිස්මින් බම්බදේ නීතෝ නාම භික්කවේ වච්චේක මුද්දේ මන්දී ඉලිස්මින් බම්බදේ චිර නිවාසය අවෝසි නීතෝ නාම භික්කවේ වච්චේක මුද්දේ මන්දී ඉලිස්මින් බම්බදේ චිර නිවාසය අවෝසි සුතමානාම භික්කවේ වච්චේක මුද්දේ මන්දී ඉලිස්මින් බම්බදේ චිර නිවාසය අවෝසි නාමදත්තෝ නාම භික්කවේ වච්චේක මුද්දේ මන්දී ඉලිස්මින් බම්බදේ චිර නිවාසය අවෝසි අත්තදාරානි ඝානි රාගා වච්චේක මේ වජ්ජ ගමුං සුබෝධින් තේසං විසල්ලානං නරුද්දමා उपरि टो गगरीय धी दु दशरो च गन्धारो बिण्डो लो उपाद भोजनि दो दत्तो दुत भविदो दु बोधूजमे गो निश्चेकबुद्ध भिनाो चिङ्गो जान අදගෝදලෝ බුද්ධෝ තෝරුමාහෝ පනේවිදෝ නේවිදෝ ගන්ධතේතෝ සච්චෝදකෝ විරදෝ වන්දිතෝ ජාලෝපකාලා විජිතෝ ජිතෝ අංගෝච පංගෝච ගුදිද්දිජෝච පස්සේ ජයි උපදින් දුක්ඛ මූලං අපරාජිතෝ ආර බලං අජේසී සත්තාව सर्वङ्गो लोहंस उज्जङ्गमायोदितो नादवो मनोमयो मानद्विजोजबन्धुमानदादिबुद्धो विमलोचकेतु हेतुम्बरागोच माताङ्गो हरियो मङ्गलो अभिलास प्रदे तं योगे माधिरथो चतुरथो दूरन्नयो सङ्गो अतोऽपि उच्चयो परो मुनि संयानो मणि समो आनन्दनन्दोपनङ्गो द्वादश भारद्वाजोऽ वेदधारी मोदिमानामो සූපතිස්සා භවබන්ධනජ්ජිදා උපදේදරේ දන්නාජ ජෝජදේදරේ බුද්ධෝ අහෝ මංගලෝ විතරාගෝ උදබජ්ජනා ජාලිනින් දුක්ඛ මූලං සංතං පදං අජ්ජ ගමෝපනේ ما තේන අභිසම්බුද්ධා චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය කප්පෝ සම්මාවා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සම්මා සමා පටිපදා තථාගතේන අභිසංබුද්ධා कोपनभिक्वे दुःखं मर्यतिपि दुःख जरापि दुःख व्याधिपि दुःख मरणं पिदुःख अप्ये संपयो සම්පිච්ඡං නලබති සම්පි දුක්ඛා සංකිට්ඨේන පංචුපාදා නක්ඛන්දා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍ය यन् तन्नपो नो भविका नन्दिरागसागता तात्र तात्र योता स एवतार्नायशेषरागनिरोध च पटिनिस्वाग्गमूर्ति अनालय इदङ्कोपनभिकवे දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං පයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතේ දා සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජී සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසෝ ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝපනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසෝ ධම්මේසෝ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි පරිඤ්ඤාතං තිමේ උදපාදේ පඤ්ඤා උදපාදේ විඥා උදපාදී ආලෝකෝ උදපාදී දන් දුක්ඛ සමුදයං අරිය සත්‍ය මේ බික්ඛවේ පුබ්බේ අනනුසුඛ සුදා ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝ පනිදන් දුක්ඛ සමුදයං ආරිය සත්‍යං පාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුදේසු ධම්මේසෝ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ අහේ නන්දිමේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසෝ ධම්මේ සෝචක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝ සතිය සච්ඡන්ති මේ භික්කවේ පුබ්බේ අනනුසුතේසෝ ධම්මේ සෝචක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝ

ආදි ආලෝකෝ උදපාදේ කංකෝ පනිදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චේ කතන්ති මේ භික්ඛවේ දිවිද්‍යා උදපාදේ ආලෝකෝ උදපාදේ දන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා පරියදච්ඡන්ති මේ බික්ඛවේ දිවිඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි සංකෝමනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බන්ති මේ බික්ඛ පාදේ විඤ්ඤා උදපාදේ ආලෝකෝ උදපාදේ තං කෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය භාවිතන්ති මේ භික්ඛ උදපාදේ පඤ්ඤා උදපා විජ්ජා උදපාදේ ආලෝකෝ උදපාදේ ආවකේ වංචමේ බික්කවේ ඉමේ සුචතුසු අරිය සත් සදසා විභාජාතේ නත්තේ දානේ පුනබ්බවෝතේ ධමවෝච භගවා අත්තමනා පංච වග්ගයම් බික්ඛෝ භගවතෝ වාසිතං අබිනන්දුතේ ඉමාසුමින්ච පනවේයා दय दाम सबतानिरो යං ඉසිපතනේමි ගදායේ අනුත්තරං ධම්මචක්කම් පවද්දේ තං අප්පතිවත්යං සමනේන මා බ්‍රාහ්මනේන මා දේවේන මා මාරේන මා බ්‍රහ්මුණ කේන චිවා ලෝකසුමේ දේ බුම්මානං දේවානං සද්දං චාතුම් මා රාජිකා සනේමි ගදායේ අනුද්දරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවක්ඛයන් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාලේන වා බ්‍රහ්මුණා කේන චිවා ලෝකාසුමේ දේචාතුම් මහරජිකානන් දේවානං සද්දං චක්කම් පවද්දි සංවප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාලේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකභූමේ තාවතින් සානං දේවානං රද්දං සුත්තෝ සම්භවත්ති තං අප්පතිවස්සයන් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාලේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකාසුමින් තියාමානං දේවානං සද්දං සුත්තා තුසිතා දේ සම්පවත්තිතං අප්පතිවස්සියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාලේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකාසුමේ දේතුසිතානං දේවානං සද්දං ගොත්වා නිම්මා වද්දිතං අප්පතිවත්ත්‍ය සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාදේන වා බ්‍රහ්මුණා වාකේන සිවා ලෝකසුමීති නිම්මාන රතේනං දේවානං සද්දං පරනිම්මිත වසවත්තිනෝ දේ නේමිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවස්සයන් සමනේන මා බ්‍රාහ්මනේන මා දේවේන මා මාදේන මා බ්‍රහ්මුණා වාකේන සිවා ලෝකසුමින් තී පරනිම්මිත වසවත්තේ නන් දේවානං සද්දං ගත්වා බ්‍රහ්ම පාරිසජ්ජා දේවා අප්පතිවත්තයන් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිනා ලෝකස්මින්දී බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං සද්දං त्यां शमनेन वा ब्राह्मणेन वा देवेन वा मारेण वा ब्राह्मणा वाकेन चिह् लोकासु चिब्रह्म पुरोहिता අපපත්තිතං අපපතිවත්තයන් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාදේන වා බ්‍රහ්මුණා වා කේන සිවා ලෝ සතිපතනේමි ගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවස්සියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මානේනවා බ්‍රහ්මුණාවා කේන ජීවා ලෝකසුනේ දේ පරිත්තා බාණං දේවානං සද්දං සුත්වා නිගදාය අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාදේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකසුමේති අප්පමාන බාණං දේවාණං සද්දං සත්වා චක්කම් පවත්ති තං අප්පතිමත්තියං බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේන චිවා ලෝකස්මේ දේ ආභස්සරාණං දේවානං සද්දං සුත්වා තං අපතිවක්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මේ පරිත්ත සුභානං දේවානං සද්දං සත්වා අප්පමාන සුභා දේවා චිතං අප්පතිවස්සයන් සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකසුමේ තේ අප්පමාන සුභානං දේවානං සද්දං සුභකින් තං අප්‍රතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා සේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකසුමේ ජීසුබකින්න කානන්දේ අතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකසුමේ භවති වත්තේ අං සමනේන වා බ්‍රාහ්මනේන වා දේව ජීවත්තියං ගමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාලේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකභූමියේ අතප්පානං දේවානං සද්දං සත්වා සුදාසා අතිවස්සයන් සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණවා කේනතිවා ලෝකසුමේමු දේසුදස්සානං දේවානං සද්දම් සුදස්සේ දේ පතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවස්ති අප්පති වත්තේං ගමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාලේන වා බ්‍රහ්මුණා කේන දේවා ලෝකසුමේ උති සුදස්සී නං දේවා චක්ඛං භවද්දි තං අබ්බති වද්දයන් සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේ ta bỏ con làm nhỏ ලෝකේසු විහරති කපිලවත්තුස්මින් මහවනේ මහතා භික්ඛු සංඝේන සද්දෙන් පංචමත්තේ භික්ඛු සතේ සබ්බේව අරහන්තේ දසහිත ලෝක ධාතෝ දේවතායේ බුයේන සම්නිපතිතා හොන්තේ භගවන්තං දස්සනාය බික්ඛු සංඝා චතකෝ චතුන්නං සුද්ධා වාස කායිකානද්දේ ඒතදෝසි අයං කෝ භගවා සක්කේසු විරති කපිලවත්තුස්මින් මහතා භික්ඛු සංඝේන සද්දින් පංචමත්තේ භික්ඛු සතේ සබ්බේ වරම් දසහිත ලෝක ධාතුයි දේවතායේ බුයේන සම්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය බික්ඛු යන්නූන මයම් පියේන භගවාතේනුපසංකමෙය්‍යාම උපසංකමිත්වා භගවතෝ සම්තිකේ පච්චේක සම්භාසෙය්‍යාමාතේ අතකෝතා දේවතා සේයතාපි නාම බලවා පුරිසෝ සම්මින්ජිතං වා පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මින්ජෙයි ඒවමේවං සුද්ධා වාසේසු දේවේසු අන්තරහිතා භගවතු පුරතෝ පාතු රහංසු අතකෝතා දේවතා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨං ඒකමන්තං තිතාකෝ ඒකා දේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං ආවාසි මහා සමයෝ පවනස්මින් දේවකායා සමාගතා ආගතම්ම ඉමන් ධම්ම සමයං දක්ඛිතායේ අපරාජිත සංඝං අතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අබාහි අත්‍ර භික්ඛවෝ සමාදහං සෝතිත්තං අත්තනෝ දුකම සාරතේවනෙත්තානි ගහෙත්වා ඉන්ද්‍රියානි රක්ඛන්ති පණ්ඩිතාති අතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ මං ගාතං අබාසී චෙත් त्वा केलं च त्वा पलिगङ्गिन्द उवाच्च मने जाते चरन्ति शुद्धा विमला चक्कुमता सुदन्ता සුසුනාගාතේ අතකෝ අපරාදේවතා භගවතෝ සම්තේ ඉමංගාතං අපාසී කේචි බුද්ධං සරණං ගතාසේන තේ ගමිස්සන්ති අපාය පහය මානුසං දේහං දේවකායං පරිපූර්ණ සම්තේ අතකෝ භගවා ආකාශසු ධාතුසු දේවතා සම්නිපතිතා තථාගතං දස්සනාය භික්ඛු සංඝං ච යේපිතේ භික්ඛවේ අයේසුං අතීත මද්දානං අරහන්තෝ සම්මා සම්බුද්ධාතේ සම්පි භගවං වානං ඒත පරමායේව දේවතා සම්නිපතිතායේ සේයතාපි මයිහං ඒතරයි යේපිතේ භික්කවේ භවිස්සම්ති අනාගත මද්දානං අරහං දාතේ සම්පි භගවන්තානං ඒත පරමා දේව දේවතා සම්නිපතිතා භවිස්සන්ති සේයතාපි මයං ඒතරයි ආචික්කේසාමි භික්ඛවේ දේවකායානං නාමානි කිත්තයිස්සාමි භික්ඛ භික්ඛවේ දේවකායානං නාමනි දේසෙස්සාමි භික්ඛවේ දේවකායානං නාමනි තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමි भगवता स भगवाय तदव තිලෝක මනුකස්සාමි යත්ත බුම්මා තදස්සිතායේ සිතා ගිරි ගබ්බාරං පහිතත්තා සමාහිතා පුතුසිහාව සල්ලිනා ලෝමහංසා විසම්බුනෝ ඕදාත මනසා සුද්ධා සන්න මනාවිලා බියෝ පංච සතේ ඥාත්වා වනේ පිලවත්ත තතෝ ආමන්තේ සත්තා ශාවකේ ශාසනේ රතේ දේවකායා බික්කන්තා දේවි ජානාත බික්කයෝ පරුම් භුත්වා බුද්දස්ස සාසනං තේ සංපාතු රහුණානං අමනුස්සාන දස්සනං අප්පේකේ සතමද්දක්කුං සාස්සං අත සත්තතින් සතං ඒකේ සාස්සානං අමනුස්සාන මද්දසුං අප්පේ අනන්ත මග්ගක් කුන්දිසා සබ්බා පුටා අවුතංච සබ්බං අභිඤ්ඤාය බවක්කෙත්වාන චක්කුමා තතෝ ආමන්තේ සත්තා ශාවකේ ශාසනේ රත් දේවකායා අභික්ඛන්තාතේ ගාමි ගිරාහි අනුපුබ්බසෝ සත්ත සහස්සායක්කා බුම්මා කාපිලවත්ත ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අබික්කා මුම්බික්කුණං සමිතින් වනං ච සහස්සා මන්තෝ ජොතිමන්තෝ වන්නමන්තෝ යසල්ලිනෝ මෝදමානා බික්කාමුන් බික්කුලං සමිතින් වනං සාතාගිරාතිසහස්සායක්කානානත්තවන්නේ ඉද්දිමන්තෝ ජොතිමන්තෝ වන්නමන්තෝ බික්කෝරං සමිතින් වනං ඉච්ඡේතේ තෝලසහස්සායක්කානානක්තවන්නිනෝ ඉද්දිමං තෝජතේ මං තෝවන්නමන්තෝ යසන්සිනෝ මෝදමානා අභික්කාමුං ඉතිං වනං වෙස්සාමිත්තා පංච සතායක්කානානත්ත වන්නිනෝ ඉද්දිමං තෝ ජොතේ මන්තෝ වන්නවං තෝ යසස්සිනෝ මෝදමානා අවික්කාමුං වෙක්කෝනං සමිතින් වනං කුම් රාජකයිකෝ වේ පුල්ලස්ස දිවේසනං වියෝනං සත සහස්සං යක්කානං පෛරුපාසති කුම්බේරෝ රාජකයිකෝ සෝපාග සමිතින් වනං පුරමංච දිසං රාජා දස රට්ටෝ සම්පසාසති ගන්ධබ්බානං ආදිපතේ මහරජායසසිසෝ පුත්තාපිතස්ස බහවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්දේමන්තෝ ජොතේමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං බෙක්කෝනං සමිතින් වනං දක්ඛිනං චතිසං රාජා විරුල්ලෝ තම්පසාසති කුම්භණ්ඩානං ආදිපතේ මහරජාය සස්සිසෝ පුත්තාපිතස්ස බහවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්දිමන්තෝ ජොතේමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා බික්කාමුං බෙක්කෝනං සමිතින් වනං පච්චිමංචදි සංරාජා විරූපක්කෝ තම්පසාසති නාගානං ආධිපති මහරාජාය සස්සිසෝ පුත්තාපිතස්ස බාහෝ ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තා ජොතේ මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං බෙක්කෝනං සමිතින් වනං උත්තරංච දිසං රාජා කුහෙරෝ සම්පසාසති යක්කානං ආදිපති මහරාජාය සාස්සිසෝ පුත්තාපිතස්ස භාවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්දිමන්තෝ ජොතේ මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා බික්කාමං බෙක්කෝනං සමිතින් වනං පුරිමං දිසං දතරට්ඨෝ දක්ඛිනේන විරුල්ලකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරං දිසං චත්තාරෝ සල්මානා අට්ඨං සෝවනේ කාපිලවත්තවේ තේ සම්මා

උච්චකා කම්බලස්සතරා ආගෝපායාගා සහනාතිබි යාමුනා දතරට්ටාච ආගුණාගායසස්සිනෝ ඒරාවනෝ මානාගෝ සෝපාග සමිතින් වනං කිවිසුද්ධ චක්කෝ වේහාසයාතේ වන මජ්ජපත්තා චිත්වා සුපන්නායි චිතේ සංනාමානි අභයං තදානාග රාජාන මාසී සුපන්නතෝ කේම මකාසි බුද්ධෝ සන්නාහි වාචායි හිතා වජිරහත්තේන සමුන්දං අසුරාදිතා භාතරෝ වාසවස්සේ තේ ඉද්දිමන්තෝ යසස්සිනෝ සහ සත්තංච බලි සබ්බේ වේරෝචනාමක සන්නයිත්වා බලින් සේනං රාහු බන්ධනුපාගමු සමයෝදානි බන්ධං දේබික්කෝනං සමිතින් වනං ආපෝච දේවා පඨවිජතේ ගමුන් වරුණා වරුණා දේවා සෝමෝචයස සාසහ මෙත්තා කරුණා කායිකා ගුදේවාය සස්සිනෝ දසේ දේ දස දාකාය සබ්බේනානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යස අනුත්තින මෝදමානා භික්ඛාමුං භික්ඛූනම් සමිතින් වන වෙන්නූච දේවාසාලීච අසමාච දුවේ යමා චන්දස්සුපනිසා දේවා චන්දමාගු පුරක් සක්වා සූර්යස්සු පනිසා දේවා සූර්ය මාගු පුරක්කත්තා නක්කත්තානි පුරක්කත්වා ආගුමන්දවලහකා වසුනං වාසවෝ පුරින්දදෝ දසේතේ දසදා කායා සබ්බේ නානත්තවන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මොදමානා බින්කාමුං වි මිතින් වනං අතාගු සහ බෝධේවා ජල මග්ගිකාරිව අරිට්ඨ කාච රෝජාච උම්මා පුප්පනිභාසිනෝ වරුණා සහ ධම්මාච චුතාච අනේජකා සූලේය රුචිරා ආගෝ ආගෝ ආසවනේ දසිනෝ දසතේ දසදා කාය සබ්දේනානත් වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා උත්තමා හිද්දාපදෝසිකා ආගෝ ආගු මනෝපදෝසිකා අතාගු හරයෝ දසිනෝ දසේ දේ දස දාකාය සබ්බේ ඥානත් වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මොදමාන භික්ඛාමුම් භික්ඛුණං සමිතින් වනං සුක්ඛ පාමුංගා ආගුදේවා විචක්ඛනා සදා මත්තාහාර ගජාමිස්ස කාට යසස්සිනෝ තනයං ආග පජ්ජුන්නෝ යෝදිසා බිවත් සති දසේතේ දසදාකාය සබ්බේලානත්ත වන්නිනෝ ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නමන්තෝ රසස්සිනෝ මෝදමානා අබික්කාමුම් බික්කෝනං සමිතින් වනං කේමියාතු සිතායා මා පට්ට අසංසිනෝ ලම්බීත කාලාම සෙට්ටා ජෝතිනාමාච ආසවා නිම්මාන රතිනෝ ආගෝ අතාගු පරනිම්මිතා දසේතේ දසදා කායා සබ්බේ නානත්ත වන්නිනෝ සිද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛාමුං බෙක්ඛෝනං සමිතින් වනං තේ දේවනිකායා සබ්බේ නානත්ත වන්න අදිසා සහ පෞත් ජාතින් අකිලං ඕගතින්න මනාසවං දක්ඛේ මොගතරං නාගං චන්දං වයසිතාති සුබ්‍රක්මා පරමස්තෝච පුත්තායිද්දිමතෝ සාසනං කුමාරෝ තිස්සෝච සෝපාග සමිතින් වන සහස්සං බ්‍රහ්ම ලෝකානං මහා බ්‍රහ්මා බිතිත්තති උපපන්නෝ ජොතිමන්තෝ භිසුමාකායෝ යසස්සිනෝ යසස්සිසෝ දසෙත්ත ඉස්සරා ආගෝ පච්චේක වසවත්තිනෝ තේ සංච මජ්ජතෝ ආගහාරිතෝ පරිවා චරිතෝ තේච සබ්බේ නයන්තෝ සවිජ්ජුකෝ තදාසවච්චු දාවත්ති සංබුද්ධාසයං වසී සංච සබ්බං අභිඥාය වවක්කේත්වාන චක්කුමා සතෝ ආමන්තේ සත්තා सीता එවං මේ සුතං ඒකං සමයං භගවා ආලවියං විහෙරති ආලවකස්ස යක්ඛස්ස භවනේ අතකෝ ආලවකෝ යක්ඛෝ එන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං ඒතදවෝ ජනික්කම සමනාති සාදා උසෝති භගවා නික්කමි පවිස සමනාතේ සාදාවුසෝති භගවා පාවිසේ ဒ ුතියම්පි කෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝච නික්කම සමනාතේ සාදාවුසෝති භගවා නික්කමේ පවිස සමනාතේ සාදාවුසෝති භගවා පාවිසී තතියම්පි කෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝච නික්කම සමනාතේ සාදාවුසෝති සාදාඋසෝති භගවා නික්කමේ පවිස සමනාසේ සාදාඋසෝති භගවා පාවිසේ චතුත්තම්පි කෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදෝච නික්කම සමනාසේ නක්වාං ආඋසෝ නික්කමිස්සාමි යම්තේ කරණීයන්තං කරෝ ඒතේ පඤ්ඤන්තං සමන බුද්ධිස්සාමි සචේමේන ව්‍යාකරිස්සසි චිත්තං වාතේ කිපිස්සාමි අදයන් වාතේ පාලෙස්සාමි පාදේසු ආගයත්වා පාරගංගායන් කිපිස්සාමි නක්ඛහං තං මාඋසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මණියාපජාය දේව මනුස්සාය යෝ මේ චිත්තං වා කිපේය හදයං වා පාලෙය පාදේසු වා මහෙත්වා පාර ගංගායන් කිපේය අපිදත්වං ආවුසෝ පුච්ච යදා කංකසීති අතකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ගාතාය අජ්ජ බාසී කිං සුදවිත්තම් පුරිසස්ස සෙට්ටං කිං සුද සුචින්නෝ සුකමාවහාති කිංසු අමේ සාදු තරං රතානම් කතං ජීවෙන් ජීවිතමාහු සෙට්ටන්ති සබ්දේද විත්තං පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුකමාවහාති සච්ඡං අමේ සාදු තරං රතානම් පඤ්ඤා ජීවෙන් ජීවිතමාහු සෙට්ටන්ති කතං සුතරදී යෝගං කතං සුතරති අන්නවං කතං සුදුක්ඛං අච්ඡේති කතං සුපරිසුජ්ජති සද්ධාය තරති ඕගං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්ඡේති පඤ්ඤාය පරිසුජ්ජති කතං සුලබතේ පඤ්ඤං කතං සුවින්දතේ ධනං කතං සුකිත්තෙන් පප්පෝදේ කතං මිත්තානි කන්තති අස්මා ලෝකා පරං ලෝකං කතං වෙච්චන සෝචති සබ්දහානෝ අරහතං ධම්මං නිබ්බාන පත්‍ය සුසුසාලබතේ පඤ්ඤං අප්පමත්තෝ විකක්ඛනෝ පතිරූපකාරී දුරවා උට්ඨාතා වින්දතේ ධනං සච්චේන කිත්තිං පප්පෝ දේ දදං මිත්තානි කන්තති යස්සේතේ චතුරෝ ධම්මා සද්දස්ස ධර්මේසිනෝ සච්ඡන් ධම්මෝ දිතිචාගෝ සවේපෙච්චන සෝචති අසුමා ලෝකා පරං ලෝකං එවං වෙච්චන සෝචති රිංග අඤ්ඤේ විපුච්ඡසු පුතු සමන බ්‍රාහ්මනේ අධිගච්ඡා ධමාචාගා කන්ත්‍යා දීයෝන විජ්ජති කතන්නු දානි පුච්චේයම් පුතු සමන බ්‍රාහ්මනේ සෝං අජ්ජ පජානාමි යෝ චත්තෝ සම්පරායිකෝ අත්තාය වතමේ බුද්ධ වාසායාල විමාගමි සෝං අජ්ජ පජානාමි යත් දින්නම් මහප්පලං සෝ අහං විචරිස්සාමි ගාමාගාමං පුරා පුරන්නමස්සමානෝ සම්බුද්ධ සුද්ධං ධම්මං සච සුදම්ම තන්ති එවං අද්වාලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතමනේ කුංජිතං වා උක්කුජ්ජය පටිච්ඡන්නං වා විවරේය මූලස්ස වාමග්ගං වා චික්කේය අන්ධකාරේ වා තේලවජ්ජෝ තං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේ ඒතී ඒවමේවම් භූතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාසිතෝ ඒකාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකම්මං බවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතාන්ති اللهم සුතං ඒකං සමයං භගවා මගදේසු විරති දක්ඛිනා ගිරිස්මින් ඒකනාලායම් බ්‍රාහ්මණ ගාමේ තේන කෝපන සමයේන කසේ භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස පංචමස්ථානි නංගල සතානි පයුත්තානි හොන්ති වප්ප කාලේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත ජීවර මාදායේන කසේ භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස කම්මන්තෝ තේන උප තේන කෝපන සම සමයේන කසී භාරද්දාජස්ස බ්‍රාහ්මනස්ස පරිවේෂනාවත්තති අතකෝ භගවා යේන පරිවේෂනා සංකමි උපසංකමිත්වා ඒකමන්තං අට්ඨාසී කද්දසාකෝ කසී භාරද්දාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං කිණ්ඩායිති තං දිස්වාන භගවන්තං ඒතදෝච අහංකෝ සමන කසාමිච වපාමිච කසිද්වාච වපිද්වාච භුඤ්ජාමි ත්වම්පි සමන වසස්සු ච වපස්සු ච කසිත්වා ච වපිත්වා ච පුඤ්ජස්සෝති ආම්පිකෝ බ්‍රාහ්මණ කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච බුඤ්ජාමි තේන කෝපනමයං පස්සාම භෝතෝ ගෝතමස්ස යුගං වා නංගලං වා පාලං වා පාචනං වා බලිවස් දේවා තචපන භවං ගෝතමෝ एवमेह अहम्बिको ब्राह्मण कसामि च वपामि च कसित्वा च वपित्वा च मुञ्जामीति अथ को कसि भारद्वाजो ब्राह्मणो भगवन्तम् गाताय अद्य भासि कस्य कोपटि जानासेन च पश्याम कसिन्नो पुच्छितो ब्रूहि यथा जानेमुते कसिन्ति श्रद्धा बीजम् तपो बुद्धि पञ्जामे शुकनङ्गलङ्गि වීරේසා මනෝ යොත්තං සතිමේ පාල පාචනං කාය කුත්තෝ වචේ කුත්තෝ ආහාරේ උදරේ අතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡං මේ සමෝචනං විරියම්නේ දුර දෝරයි හං යෝගක්කේ මා දිවානං ගච්ඡති අනිවත්තං තං යත්ත ගන්වාන සෝචති ඒව මේ සා කසේ ගට්ඨා සා හෝති අමතප්පලායේ සංගසින් ගසේ විද්වාන සබ්බ දුක්ඛං පමුච්ඡති තී අතකෝ කසේ බාරද්වායෝ බ්‍රාහ්මනෝ මහතියා පංසපාතියා පායා සංවඩ්ඩෙත්වා භගවතෝ උපනාමේ තේ මුජ්ජතු භවං ගෝතමෝ පායාසං කස්සකෝ භවං යං හි භවං ගෝතමෝ අමක පලං කසෙන් කසති තී ගාථාභිගේ සංවේ අභෝජනීයං සම්පස්ස සම්රාග්මනනේක ධම්මෝ ගාථාභිගේ සම්පනුදන්ති පුන්තා ධම්මේ සතේ බ්‍රාහ්මන වුන්දිරේසා අඤ්ඤේන ච කේවලීනං මයේසින් කේනාසවං කොක්කොච්ච වූපනන්තා අන්නේන පානේන උපට්ඨාස්සෝ කෙත්තං හිතං පුඤ්ඤ පෙක්ඛස්ස හෝතේ අතක चाहम्भो गोतमे मम्पायासन्धम् निवान्तम् ब्राह्क्म पश्यामी सदेव के लोके समारके स ब्राह्मके समण ब्राक्मणि अपजाय स देव मनुष्याय याश्च सोपायास බුද්ධෝ සම්මා පරිණාමං ගච්ඡේ අඤ්ඤත්‍ර තථාගතස්ස වා තථාගත ශාවකස්ස වා තේන ඊත්වම් රාග්මන කම්පායාසං අප්පහරිතේ වා ඡඩ්ඩේහි අප්පානකේ වා උදකේ ඕපිලාපේ ඊති අතකෝ කසේ භාරද්වාජෝ බ්‍රාහ්මනෝ තම්පායාසං අප්පානකේ උදකේ ඕපිලාපේ ඊති අතකෝ සෝපායාසෝ උදකේ පක්කිතෝ චිච්චිත ආයති චිතචිත ආයති සන්දෝ සම්බදෝ පායති සේය සාපි නාම පාලෝ දිවස සන්තත්තෝ උදකේ පක්කිත්තෝ චිතචිත ආයති සන්දෝ පායති සම්බදෝ පායති එවමෙව සෝමායාස උදකේ පක්කිත්තෝ චිත්තිත ආයති චිතචිත ආයති සන්දෝ පායති සම්බදෝ පායති යතකෝ යෝ කති භාරද්වාජෝ බ්‍රාහ්මනෝ සංවිකෝ මහට්ටජාතෝ යේන භගවාතේන උපසංකමේ උපසංකමිත්වා භගවතෝ පාදේ සුසිරසානිපතිත්වා භගවන්තං මේ සදවෝච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්ඡන්නං වා නූලස්සවා මග්ගං ආචිත්තේය අන්ධකාරේ වා ශේලමජ්ජෝ තන්දාරේ සෝතිය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තේ දේවමෙවං භෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාශිතෝ ඒසාහං භගවන්තං ගෝතමං කරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච ලබෙය්‍යාමං භෝතෝ ගෝතමස්සය සම්තිකේ පබ්බජ්ජං ලබේයං උපසම්පදන්තේ අලක්ඛෝ කසේ භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ සම්තිකේ පබ්බජ්ජං අලත්ත උපසම්පදං අතිරූප සම්පන්නෝ කෝපනායස්මා භාරද්වාජෝ ඒකෝ උපකට්ඨෝ අප්පමත්තෝ අකාතාපි පහිතත්තෝ විරන්තෝ නචිරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මදේව අකාරස්මා අනගා චාරියම් පබ්බ ජන්තේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානන්දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසේ කේනාජාති වූසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තා යාති අබ්බඤ්ඤාසේ අඤ්ඤතරෝචකෝ පනායස්මා භාරද්වාජෝ අරහතං අවසේතේ Amen. කුසං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්‍යතරා දේවතා භික්ඛන්තාය රත්ත්‍යා භික්ඛන්ත වන්නා කේවල කප්පං ඒතවනං ඕභාසෙත්වා යේන භගවාතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං සිතාකෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ජභාසී පරාභවන්තං පුරිසම් අයං පුච්ඡාම ගෝතමං භගවන්තං පුට්ඨමාගම්ම කිම් පරාභවතෝ මුඛං සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සේ පරාභවෝ ඉතේතං සංවිජානාම පඨමෝසෝ පරාභවෝ ဒ ුතියං භගවා බ්‍රෝහි කිං පරාභවතෝ මුඛං අසන්තස්ස පියා හොන්ති කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තං පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම ဒ ුතියෝසෝ පරාභවෝ තතියං භගවා බ්‍රෝහි කිං පරාභවතෝ මුඛං නිද්දා සීලි සබා සීලේ අනුට්ඨාතාචයෝ නරෝ අලසෝ කෝධ පඤ්ඤානෝ සම්පරාභවතෝ මුඛං ඉති හේතං විජානාම नाम परा भवत तुत्थम् भगवा ब्रूहि किं परा भवतो मुखं यो मातरं वा पितरं वा जिन्नकं घटयोब्बणम् भरति तम् परा भवतो मुखम् इति एतं विजानाम चतुर्थोऽसोपरा भवो पञ्चमम् भगवा ब्रूहि किम् परा भवतो मुखम् यो ब्राह्मणं वा समनं वा अन्यं वा पिवणिभकम् मुसावादेन वञ्चेते तम् परा भवतो मुखम् इति एतम् විජානාම පංචමෝසෝ පරාභවෝ චත්තමම් භගවා බ්‍රෝහිකින් පරාභවතෝ මුකම් බහූත විත්තෝ පුරිසෝ සෛරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ බුඤ්ජති සාදෝනි තම් පරාභවතෝ මුකං ඉති හේතං විජානාම චත්තමෝසෝ පරාභවෝ චත්තමම් භගවා බ්‍රෝහිකින් පරාභවතෝ මුකං ජාතිත් භද්දෝ ධනත්තද්දෝ ගොත්තත්තද්දෝ චයෝ නරෝ सञ्ज्ञातिङतिमन्येतितम् परा भवतो मुखम् इति एतम् विजानाम सप्तमोसो परा भवो अष्टमम् भगवाभो एकम् परा भवतो मुखम् इति दूतो दुरादूतोऽक्षदूतो च यो नरो लब्धम् लब्धम् विनादेतम् वरा भवतो मुखम् इति एतम् विजानाम अष्टमोऽसो परा भवो नवमम् भगवाभो एकम् परा भवतो मुखम् පස්සේහි ධාරේ සන්තුට්ඨෝ වේසියා සුපතිස්සති දිස්සති පරදාරේසු තම් පරාභවතෝ මුඛං ඉති හේතං විදානාම නවමෝසෝ පරාභවෝ දසමං භගවා බ්‍රෝහි කිම් පරාභවතෝ මුඛං අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනින් තස්සායිස්සාන සුපතේ තම්පරා භවතෝ මුඛං ඉති හේතං ඥානාම තදමෝසෝ පරාභවෝ ඒකාදසමම් භගවා බ්‍රෝහි කිම් පරා භවතෝ මුඛං ඉද්දි සොණ්ඩෙන් විකිරණින් පුරිසං වාපි ඉස්සරේ යස්මින් ඨපාතේති තම්පරා භවතෝ මුඛං ඉති හේතං විඥානාම ඒකාදසමෝසෝ පරාභවෝ ද්වාදසමම් භගවා බ්‍රෝහි කිම් පරා භවතෝ මුඛං අප්පභෝගෝ මහ මහා තන්නෝ කත්තියේ ජායතේ කුලේ සෝද රජ්ජම් පත්තේ සම්පරා භවතෝ මුඛං ඒත පරා භවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්ඛිය ආරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ දිවාදේ ධම්මේසු තං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත ජීවර මාදාය සාවත්තියං පින්ඩාය පාවිසේතේන කෝපන සමයේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනේ අග්ගිපජ්ජලිතෝ හෝති ආහෝති පග්ගෛ තාතකෝ භගවා සපදානම් පින්ඩාය චරමානෝ යේන අග්ගික භාරද්වා ජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේන උපසංකමියද්ද සාකෝ අග්ගික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං දුරතෝ වාගච්ඡන්තං දිස්වාන භගවන්තං ඒතත වෝච తත්‍රේව මුණ්ඩක తත්‍රේව සමනක తත්‍රේව වසලක දිට්ඨායේතේ එවං උත්තේ භගවාග්ගික භාරද්වාජම් රාක්මනං ඒතද වෝච ජානාසි පනතුම් රාක්මන වසලං වා වසල කරණේ වා ධම්මේ තේ නක්වාහම් භෝගෝතම ජානාමි වසලං වා වසල කරණේ වා ධම්මේ සාදු මේ බවං ගෝතමෝ තථා ධම්මං දේසේතු යතාං ඥානේයං මසලං මා වසල කරණේවා ධම්මේ තේජේනහි බ්‍රාහ්මන සුනායි සාදු කම්මනසි කරෝසි වාසිස්සා මේදී එවං බෝධිකෝ අග්ගික වාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ පච්චස්සෝසි භගවායේ තද භූත කෝදනෝපනායි ච පාපමක්ඛේතයෝ නරෝ විපන්න දිට්ඨි මායාවේ සංඥා වසලෝ ඉතේ එක ජංවාදි ජංවාපේයෝද පානානේන්දතේ යස්ස පානේ දයානත්තේ සංජඤ්ඤාවසලෝයි යෝහන්ති පරිරුන්දතේ කාමානි නිගමානි ච නිග්ගාකෝ සමඤ්ඤාතෝ සංජඤ්ඤාවසලෝයි තේ කාමේ වායති වාරඤ්ඤේ යම් පරේසම් මායිතං තේයාදින්නම් ආදීයතේ සංජඤ්ඤාවසලෝයි තේ යෝ හවේ ඉනමාදාය තුජ්ජමානෝ පලායතේ නයිතේ ඉනමත්තේ තේ සංජඤ්ඤාවසලෝයි තේ යෝ වේ කිංචික්ක කම්මතා පන්තස්මින් වජ සංජනං හම් හන්त्वा කිංචෙක්කමාදේති සංජඤ්ඤාවසලෝ ඉති යෝ අත්තේතු පරේතු ධනේතු තයෝ නරෝ සක්ඛි පුට්ඨෝ මුසාබ්‍රෝති සංජඤ්ඤාවසලෝ ඉති යෝ ඥාතිනං සකානං වාදාරේ සුපතිදිස්සති සාසා සම්පේන වා සංජඤ්ඤාවසලෝ ඉති යෝ මාතරං වා විතරං වා ජින්නකං ගත යොබ්බනම් බහෝ සන්තෝන භරති සංජඤ්ඤාවසලෝ ඉති යෝ මාතරං වා පිතරං වා භාතරං භගිනින් සසුං අන්තිරෝ සේති වාචාය සංජඤ්ඤාවසලෝ इति योऽर्थम् पुच्यतो सन्तो अनर्थमनुशासते पठितन्नेन मन्ते ते सञ्जन्यावसलो इति योपाप्त्वा पापकम् कम्मम् मामञ्जन्यातीच्यते यो पठिच्छन्न कम्मन्तो सञ्जन्यावसलो इति यो वे परकुलम् गन्त्वा भूत्वा न शुचिभोजनम् आगतम् पटिपूजेति सञ्जन्यावसलो इति यो ब्राह्मणम् वा समनम् वा अन्यम् वापि निबकम् मुसावादेन वञ्चेति सञ्जन्यावसलो इति यो ब्राह्मणम् वा සමනං වා භත්ත කාලේ උපට්ඨිතේ රෝසේති වාචානච දේති තං ජඤ්ඤා වසලෝ ඉති අසදං යෝධ පබ්‍රෝති මෝහේන පලිගුණ්ඨිතෝ කිංචෙක්කං නිජකින්සානෝ තං ජඤ්ඤාවසලෝ ඉති යෝචත්තානං සමුක්ඛංසේ පරංචමව ජානතේ නීනෝ සේනමානේන වන්දඤ්ඤාවසලෝ ඉති රෝසකෝ කදරියෝ ච පාපිච්චෝ මච්චරේ තඩෝ අයිරිකෝ අනුත්තාපි තං ජඤ්ඤාවසලෝ ඉති යෝ බුද්ධං පරිභාසති අතවා තස්ස ශාවකං පරිබ්‍රාජං ගාට්ටං වා තං ජඤ්ඤාවසලෝ ඉති යෝ වේ අනරහසන්තෝ अरहम पटि जानते चोरो ब्रह्म के लोके को वसलाधमो भो वसला बुद्धा मया वो ये प्रकाशिता न जच्चा वसलो होती न जच्चा होति ब्राह्मणो कम्मना वसलो होति कम्मना होति ब्राह्मणो ततमिनापि विजानात यथा मे धन्निदर्शनं चण्डालपुत्रो सोपाको मातङ्गो ඉති විස්සුතෝජෝය සම්පරමං පත්තෝ මාතං ගෝයන් සුදුල්ලභං ආකංචුන් තස්සු ප ဋ ාණං කත්ත්‍යා බ්‍රාහ්මනා බවෝසෝ දේවයාන මාරුහ්‍ය විරජං සෝමහාපතං කාමරාගං විරාජෙත්වා බ්‍රහ්මලෝකෝපකෝ ඕනනං ජාති මාරේති බ්‍රහ්මලෝකෝපපස්තියා ජායකා කුලේ ජාතා බ්‍රාහ්මනා මන්ත මන්දුනෝ තේජ පාපේසු කම්මේසු අපින්නමුපදිස්සරේ දිත්තේව ධම්මේ ගාරය්‍යා සම්පරායේච දුක්ගතින්නතේ ජාති නිවාරේති දුක්ගච්ඡා කරායවා නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ හෝති උද්දේ අක්කිත භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතද වෝච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුච්ච

සුතං ඒක සමයං භගවා බාරාණසි යං විහෙරති සුපතනේ මිගදායේ తත්‍ර භෝ භගවා භික්ඛු ආමන්තේසේ භික්ඛවෝති බදන්තේ සිතේ භික්ඛු භගවතෝ පට්ඨස්සෝසුම් භගවා ඒතද වෝච තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසි යං ඉතිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවද්දයන් සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවාලෝකස්මේ සච්චානං ආදික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උද්දානි කම්මං කතමේ සංචතුන්නං දුක්ඛස්ස හරිය සත්‍යස්ස ආදික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උද්දානි කම්මං දුක්ඛ සමුදයස්ස හරිය සත්‍යස්ස ආදික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උද්දානි කම්මං දුක්ඛ නිරෝධස්ස හරිය සත්‍යස්ස ආදික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා පටිපදා උත්තානි කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී ආපටිපදා හරි සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියං විසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් බවජ්ජි ධම්මප්පතිවන්දියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මහණේන වා බ්‍රහ්මනා වා කේනති වා ලෝකස්මින් යති සංහිමේ සංගතුන්නම් අරිය සත්‍යානං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්ඛෝ අනුග්ගාකාස බ්‍රහ්මචාරීනං සේයතාපි භික්කවේ ඥානෙද්දී එවං සාරිපුත්තෝ සේයතාපි ජාතස්ස ආපාදේතා එවං මොග්ගල්ලානෝ සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති මොග්ගල්ලානෝ උත්තමත්තේ විනේති සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සත්‍යානි විත්තාරේනා චික්කිතුන් දේසේතුම් හේතුම් පඤ්ඤපේතුම් පට්ඨ විවරිතුම් විභජිතුම් උත්තානි කාතුම් තේ සමවච භගවායි සංවත්තා සුගතෝ උට්ඨායාසනා විහාරම් පාවසේ తත්‍ර කෝ ආයස්මා සාරි පුත්තෝ චිරපක්ඛන් තස්ස භගවතෝ භික්ඛෝ ආමන්තේසි ආවසෝ භික්ඛවෝ තේ ආවසෝ තිකෝතේ භික්ඛෝ ආයස්මතෝ සාරි පුත්තස්ස භක්ඛසෝ තුං ආයස්මා සාරි පුත්තෝ ඒතදවෝච තථාගතේන ආවසෝ රාතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉතිපතනේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවස්සයන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණා වාමේන කිවා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කතමේ සංජතුන්නන් දුක්ඛස්ස ආර්ය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ සමුදයස්ස ආර්ය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධස්ස ආර්ය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී ආපටිපදාය ආර්ය සත්‍යස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං කතමං චාසෝ දුක්ඛං අරිය සත්‍යං ජාති විදුක්ඛා ජරා විදුක්ඛා ව්‍යාධි විදුක්ඛා මරණං විදුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා දුක්ඛායං විච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානක්ඛන්දා දුක්ඛා සමාචාසෝ ජාති යාතේ සන්තේසං සත්තානං සම්මි සම්මි සත්තනිකායේ ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති ගංගානං ආතුබා ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ಜಾතේ කතමං ජාවසෝ ජනා යාකේ සන්තේ සංසත්තානං සම්මි සම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්ඡම් පානිච්ඡම් වලිච්ඡතතායනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චතාවසෝ ජරා කතමං ජාවසෝ මරණං යාකේ සන්තේ සංසත්තානං ධම්මා ධම්මා सप्तनिकाया दुदितवनता भेदोऽन्तर्धानं मच्चुमरणं कालकिर्या खन्दानं भेजो कलेबरस्य मरणं गतमञ्चासो शोको योको आवसो अन्यतरन्यतरेण व्यसनेन समन्नागतस्य अन्यतरन्यतरेण दुःखदास्य शोको शोचन शोचितस्तन्तो शोको अन्तो परि शोकोऽयङ्गुच्यतावसो शोको गतमञ्चासो परिदेवो योको आसो अन्यतर අඤ්ඤතරේන වසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තං පරිදේවි තත්තං අයං උච්චතාවසෝ පරිදේවෝ කතමං චාවසෝ දුක්ඛං යංකෝ ආයෝ කායිකං දුක්ඛං ආයිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවසෝ දුක්ඛං කතමං චාවසෝ දෝමනස්සං යංකෝ ආහුසෝ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං ඉදං උච්චතාවසෝ මනස්සං කතමන්තාවසෝ උපායාසෝ යෝකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන වසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන කලම්මේන පුට්ටස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං අයං උච්චතාවසෝ උපායාසෝ කතමන්තාවසෝ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං ජාති ධම්මානං ආවසෝ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති යෝ වතමයන් ජාති ධම්මා සාමන චවතනෝ ජාති ආගච්ඡේයා තේන කෝපනේ සංිච්ඡාය පස්සබ්බං සම්පියම් පිස්සං නලපති සම්පි දුක්ඛං ජරා ධම්මානං ආසෝ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති යෝ වතම යන්න ජරා ධම්මා සාමන චවතනෝ ජරා ආගච්ඡයා තේන කෝපනේ තං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි චන්න ලබති සම්පි දුක්ඛං යාදි ධම්මානං ආවසෝ දත්තානං එවං ඉච්ඡා උපජ්ජති අවවතමයන් යාදි ධම්මාස්සාම නචවතනෝ යාදි ආගච්ඡයා තේන කෝපනේ තං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි චන්න ලබති සම්පි දුක්ඛං මරණ ධම්මානං ආවසෝ දත්තානං එවං ඉච්ඡා උපජ්ජති අවවතමයන් මරණ ධම්මාස්සාම නචවතනෝ මරණං ආගච්ඡේ යාදීන කෝපනේ තං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි ලම්පිච්ඡන්න ලබති සම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු ආයාසා ධම්මාණං ආවසෝ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති යෝමතමයන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා ධම්මා අස්සාමන ච වතනෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා ආගච්ඡේයන්තේන කෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි චන්න ලබති සම්පි දුක්ඛං කතමං චාවසෝ සංකිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා සේයති දන් රූපෝ පාදානක්ඛන්ධෝ වේදනෝ පාදානක්ඛන්ධෝ සංඤෝ පාදානක්ඛන්ධෝ සංඛාරෝ පාදානක්ඛන්ධෝ විඥානෝ පාදානක්ඛන්ධෝ මේ උච්චතාවසෝ සංකිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛා ඉදං උච්චතාවසෝ දුක්ඛං අරියනච්ඡං සකමංචාවෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පොනෝ භවිකානන්දි රාග සාගතා తත්‍ර తත්‍රා විනන්දිනේ දේයති සංකාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්චතාවෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කතමංචාවෝ දුක්ඛ නිරෝධගාමින දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං යෝ තස්සා ඒව තණ්හායාසේත විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ ඉදං උච්චතාවෝ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං කතමංචාවෝ ආසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරිය සත්‍යං අයමේවාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ නේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කතමාචාසෝ සම්මා දිට්ඨි යං කෝ ආසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා ඥානං අයං වච්චතාවසෝ සම්මා දිට්ඨි කතමාචාසෝ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවේන්සා සංකප්පෝ අයං වච්චතාවසෝ සම්මා සංකප්පෝ කතමාචාසෝ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං වච්චතාවසෝ සම්මා වාචා කතමාචාසෝ චාගෝ සම්මා කම්මන්තෝ පාණාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චතාවසෝ සම්මා කම්මන්තෝ කතමාචාසෝ සම්මා ආජීවෝ විදාසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං උච්චතාවසෝ සම්මා ආජීවෝ කතමාචාසෝ සම්මා වායාමෝ ඉදාවසෝ භික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්ප උපාදාය චන්දං ජනේති වායමති ආරබති චිත්තං පග්ගණ්ණාති පදති uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pāṇāය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදති uppannānaṁ කුසලානං ධම්මානං කිතියා සම්මෝසාය බීජෝ භාවාය පුල්ලාය භාවනාය පා පරිපූර්ණා චන්දඤ්ඤනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති අයං උච්චතාවසෝ සම්මා වායාමෝ කතමාචාසෝ සම්මා සති ධාවසෝ භික්ඛු කායේ කායානුපස්සේ විහෙරති ආකාපි සම්පජානෝ සති භාවිනේය ලෝකේ අභිජ්ජා දෝමනසං වේදනාසු වේදනානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සති මහ විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේ සුධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං අයං උච්චාවසෝ සම්මා සති පදමං ජාවසෝ සම්මා සමාධේතාවසෝ භික්ඛෝ විච්ඡේව කාමේ විවිච්ඡා කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම්පේති සුඛං පඨමත්‍යානං උපසම්පංජ විහෙරති විතක් චක්ක විචාරාණං රූප සමාජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිදම් පේති සුඛං ဒ ුතියඥානං උපසම්පජ්ජ වේරති පීතියාච විරාගා උපේක්ඛෝ ච වේරති සතෝ ච සම්පජානෝ සුඛං ච කායේ පටිසංවේදේති යන්තං අරියා ආචික්ඛන්තේ උපේක්ඛා සති සතිමාසු කවියාරි හිත සති අඥානං උපසම්පජ්ජ විහෙරති සුඛාසජ පාන දුක්ඛාසජ පාන පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං හත්තංගමා දුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධෙන් චතුත්තක් ඥානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චතාවසෝ සම්මා සමාධේදාව උත්තං උච්චතාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍යං තථාගතේන සෝ අරහතා සම්මා සම්බුද්දේන වාරාණසියං ඉතිපතනේ කදායේ අනුත්තරං ධම්මචක්කම් පවද්දි ධම්ම ප්‍රතිවද්දියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මානේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකස්මි යතිදං ඉමේ සංජතොන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මන්ති ඉදමවෝ ඡායස්මා සාරිපුත්තෝ අත්තමනා ච බික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දෝ දේතන සච්ච වජ්ජන සොත්ති දේවතු සම්බදා Gracias. නිසේදෙන් වූ තේන وما වක්කා थ गो वे स वनो भगवतो दिवादनां विदित्वा

साधु एनामा वाक्यवत् पासे महं भावीत वारदा हितां देव मनुस्सान यं न गेसूर्य आदिच्च मङ्गलिमा या स चोग मानस स्वां वरिपे निरोज्य दे به

万大。 සංඝං වා रे गा इतो दावच्चिमादिरायतेना आये कदे जानो عطاء นังวันดามโกตมังวิญญาจารณสังบังนางบุตดังวันดามโกตมัง මම පාරේ ගා 嗯。 I know sa anuvariyante pajaa 一 ङ्गदवाङ् जिलाङ्ग् वाङ् दाम चारा පරිභාවයියෝ අපේත්සොනං වරස ආමනෝසා Fa nyerang rambak pacar ीत गाणङ् मया कनणवदीनम् महसेणवदीनम् या वेदाब्कम् दृदा व විරාවේදාවා क्यारा नेकति God died. forever عذاب ดิจายโตเรมตันยายโตเร ോദേ സോമാനം ഭാവയ പരിമാണം മെത്തോകം പരിമാണം ഉദ്ദംഗോദതിരിയഞ്ചതം മാതംഗ ഹേരംഗത ബന്ധം തിട്ടം ചരന്നിരിന്നോ വരയാണോ ग्ममे लङ्कम्बीलमादर्शनेन सम्भन्नोकामेय प्रत्ययम् पुनरेति रामा रङ्गवायिनीञ्जरुदरङ्गे पिन्दुनराजमाङ्करादयो मृद्धाट्रवेदतिनायकादभ्येव्यम् अर्तगेते मुनीतिरेपदिल्डिदा वृद्धा नोजदवलोचने ूरे दत्तगुणा कर्गोदय अनुवृद्धो चेदारिबुद्धो यिने गोण्डन्यो भित्ति वा कल्मि मोग्गल्लादि वामके लक्किने धमने तुनन्दराम तरोजमानामो बोधं वामदोदके गेरान्ते भिड्डिवागाग्निं दुर्यो वियतदन्तरं पन्नो सोमितो मुनिपुङ्गो कुमारकस्यभो नाम महेदे गेत्राजगोदोयं वदने नित्यं वदिष्टाभिगुणाकरो पुण्योऽङ्गुलिमानो च उपानेनान्दसेवने देरा पञ्चहिमे यातनलाटे तिलकादभदे राधेति मातेनाविजिताजिनः साधुत्वं जलं दादीरदेन अङ्गमङ्गेन्दण्डितारतनम्बुरतो आदेदाग्निने मेत्तदोद्धकान्तजाङ्गम् भक्षतो आदेवामे अङ्गुलिमालकाङ्गन्दमोरपनिद्धम् ീനാനാപലകംയോദ്ദേനമ്മപാകാരലങ്കദേവതോ തേജതുകേന ദദാതം ഭുജപഞ്ചരേവാതപിദ്ധായുധഞ്ജാതോഭായിനജാതു പന്തവാതേതാവിലയങ്ങന്തോ അനന്തഗുണചേതദാജിന പഞ്ചരമ අජ්ජත්තං හේරං ධම්මේ තනේන දාපාලේන සංලබ්බේ ඒමා පුරිසාසපහිච්ඡේව මච්ඡන්දගතෝ දුරංගෝ නානුභාවේන ජිතූපපත්ත මුද්දානුභාවේන දායනං හෝජනාය සම්දං මනෝභාව පාරිදෝ ඉච්ඡේව මච්ඡන්දගතෝ දුරංගෝ දිනානුභාවේන ජිතූපපන්න හෝ ධම්මානුභාවේන දායනං හෝජනාය සම්දං මනෝභාව පාරිදෝ ඉච්ඡේව මච්ඡන්දගතෝ දුරංගෝ දිනානුභාවේන ජිතූපපන්න

दो मानुलोकेन नादोदं बाबमङ्गलव बाधव दुर्निमित् दङ्गे दि योगा दोष मदे निन्दनं मन्दलाय वैरु सुविनङ्गया तु नादं न भाव मङ्गलौ बद्धव दुर्निमित् दङ्गं मेदि रोगगादोद मदेल निन्दनं मन्दराय वैरु सुविनाङ्गकन्दनुभाव पवरेण पया तु नादं न

मङ्गलं जय जना गुर गुण गङ्गा ने न विनाथ मेन्द्र दुर्गाजनिन्द्रोगाजनि सो गान् दो रमे भिवारि नो दे रुग्गारे दो यज्ञवा जगमनो रङ्गं मेघलं दग्भ्यङ्गी मि दौन्दो जयदोदाजलोकान् देववतुराम्बनानादनं व्यजलोकान्धदेवारगान्धुराम्बनादान्धुरं मे परिवारे यादनो दे रासुमना नो दं मे यादि मे मनुष्यतो वा मनुष्यतो वा गिरो वा उदगरो वा पिराजदो वा कानुगरो वा कण्डगरो वा न कण्डगो वा गरो वा सद्धम्मतो वा सन्धितो वा सिवान्नाद्य समि कुक्कुराय वेत्तिगमनि दम्पदी दे अर्तनात्योकरमय दार्तना नी नानाभयदो वा नारोगरो वा नाना वा සීලං අන්නන්තෝ දානන්තනන්දු දන්තාය සීලං රක්ඛන්තු පච්චේකානංජයම් බලං අරහන්දානං දේජේන රක්ඛං බන්නාමි සම්පදෝ රබ්බේ බුද්ධාවනබ්බද්දා පච්චේකානංජයම් බලං අරහන්දානං දේජේන රක්ඛං බන්නාමි සම්පදෝ सिरिदिति मतिते जो जयदिति महेन्ति महागुणमपरिमितपुण्याधिकारस्पन्दराय निवारणसमर्थस्य भगवतो रातो धम्मदम्बुद्धस्य दत्तिं समापुरितलक्षणानुभावेन अतीत्यनुव्यञ्जनलक्षणानुभावेन अड्डुतरत्रमङ्गललक्षणानुभावेन जब्यन्नरङ्गानुभावेन केतुमालानुभावेन दजपारमितानुभावेन तद उपपारमितानुभावेन तद परमत्तपरमितानुभावेन दीरसमाधिपञ्चानुभावेन बुद्धानुभावेन धम्मानुभावेन दङ्गानुभावेन तेजानुभावेन निद्यानुभावेन बलानुभावेन नियदमानुभावेन चतुरादिदासनाम्मकन्नानुभावेन नवलोकोत्तरदमानुभावेन अड्डाङ्गिगमगानुभावेन अड्डदमा भद्रानुभावेन जरविज्ञानुभावेन मित्रा करुणामुदिलापे गानुभावेन रवरमितानुभावेन रतनते शरनानुभावेन दुर्यं गव्यलोकदुर्घ भवदुर्ग सोमनगारविन सन्दोरमि सों रवयं गमित न्दोदी गायुगो दुरवद्रजीवेन समाङ्गिकोऽकारमधरवनभूमि तडागङ्गामासमुद्दादेव दातदातु मे अनुरक्कन्दो रनुभावेन रव्रब्रह्मानुभावेन रवङ्गानुभावेन बुद्धरतनम् धर्मरतनम् තින්නම් රතනානං ආනුභාවේන චතුරාසීතිදාද්ද ධම්මකන්නානුභාවේන පිටකත්තයානුභාවේන ජිනදාපකානුභාවේන ධම්මේ දේ රෝගා ධම්මේ දේ භයා ධම්මේ දේ අන්දනාය ධම්මේ දේ උබන්දවා ධම්මේ දේ දුන්නිමිත්තා ධම්මේ දේ අවමංගලා විනද්දන් දෝ ආයෝ වඩකෝ ධන වඩකෝ සිරි වඩකෝ යද වඩකෝ බල වඩ गो अन्न वण्डगो सुगवो रम्य राधुगरु भावे रा दोग्यो वर्धवाने गोदराया िनसन्तु जे जय जायते धनं लभं दुर्विभाग्यं सुखं मनां हियायुजवर्णो जय भोगं दुद्देशयतव दतव्यायुज देवसिद्धि भवाङ्गदे विभज्रं दुध्यरो गोविनदतो मातेभवन्तरायो सुखी दी गायुगो भवे भवतु दभ्रमङ्गलं रक्तानि दुरव्य देव दादुदानुभारे सदा दु दिबवन्धुदेव वधुरव्यमङ्गलं रकान्दु देव दाद्र ब्रह्मानुभारेण ददा दु दिवन्धु देव वधुरव्यमङ्गलं रकान्दु रङ्गानुभारेन ददा दु दिबवन्धुदेव गबुदानबाभगारिवारेणा वृन्दु भारेण दे रामपादवे न गद गबुदानां बाबा भारदशानुबेन अन्धुदे रामपाद्यना गद गबुदानां बाबा दानिवारेणा वरे दशानुभावेन नमोदस्य भगवतो अनातो दं मदं मुद्दस्य नमोदस्य भगवतो अनाथो दं मदं बुद्धस्य नमोदस्य भगवतो भगवानां मदं बुद्धो विजाचरणसम्बन्नो दुगतो लोकविदो अनुद्धरो पुरुषदं मदारति रता देवमनुसारं बुद्धो भगवद्दे भगवता दं मोदं निध्यगो अकालिको एप पश्चदङ्गेति तद्भोविङ्गोतिरुपरिपन्नो भगवतो धावगदं गोजुपरिपन्नो भगवतो धावगदं गोजाय परिपन्नो भगवतो धावकलं गोधामेति परिपन्नो भगवतो धावकलं गो यदिदं जर्दारिपुरितयुगानि अट्टपुरितमुलायत भगवतो धावक पावुनेयो पावनेयोरग्नियो अञ्जलिकरणीयो अनोत्तरं งโลกัสสาติวันนามิเจติยังสัมพังสัพพนาเนตุปริตินังสารีริกธาตุมาโพธิงบุตรโรปังสกลังสดาอิเจวมัจจันตกโตตุรักโกตินะมาเวนะจิตโตปปัตโตบุตตานุภาเวนะตาริสังโฆตรายสัตตมะกายนะวาจาจิตเตนะปมาเตนะมหากตังอัจจังกัมเมบันเตปุริปัญญตตากตกายนะวาจาจิตเต ेन प्रमादेन मया गतङ्गम मे वन्दे भोरिपादता गत गायेन चित्तेन प्रमादेन मया गदा चाङ्गम मे वन्दे भोरिपालतागत योगास द्वाराध्येन गतङ्गभ पराधं गमत मे वन्दे ओगाद गमाभि वन्दे योगाशद्वाराध्येन गतङ्गपराधं गमद मे वन्दे धेरगदं गङ्गभरमे वन्दे योगादगमामि भङ्गे योग रड्ड्डा जमुड्डा देवानागमहिन्द्रिगा पुनन् हनुमोदि द्वाजिरङ्गुलोकदातनङ्ग्डा जुं ड्डा देवानागमहिन्द्रि गा पुनन्द हनुमोदि द्वाजिरङ्गलोकदातनङ्ग्डा जड्डा දේවානාගාමයිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන දස්සතං බද්ධේතු ච පීතෝ පරකුලාතා ච රාජා භවතු ධම්මිකෝ කවුරුත් নমස්කාරය කියන පන්සිල් සමාදන් වෙනවා

තුතියං විබුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ वे ဓမ္မံ शरणं गच्छामि ဒုတိယံ वे သံဃံ शरणं गच्छामि တတိယံ वे ဘုဒ္ဓံ शरणं गच्छामि තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිජ්ජාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිටිපින් දාන්න කියලා ත්‍රිභුවනයික තිලක සකලඥය සාගර පාරගතානේක ගුණරත්න මන්දිරාය දේශ ජන වන්දනීය මකුට මරි මරීචි කදම්බ චුම්බිත චරණක කිරණ ශ්‍රේණීන් විරාජමාන ඕ අපතිලෝ ගුරු ධම්මා සංබුදුරජාණන් වහන්සේ විසින් කෝටියක් සක්වල ආඥා චක්‍රය පතුරු ආදේශනා කොට වදාළ මෙම මහානුභාව සම්පන්න හෝ පරිත්‍රාණ ධර්ම දේශනාව තුන්නම් රාත්‍රිය මුළුල්ලේ දේශනා කරවා ගැනීමෙන් ශ්‍රවණය කිරීමෙන් ආපුද සත්කාර සම්මාන සිදු කිරීමෙන් ලබන ලද සකල විද කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝ ප්‍රථම කොට महेन्द्रकमलादनबीताम्बरादितमदीव्यराजसमूहयाविधिम् अनुमोदम् अनुलभद्वा प्रथमपुण्यानुमोदनामिन्दुष्टिप्राप्तवन्नमदि अङ्गे देवा रक्षावलबीमिन्ना श्रीमद्बुद्धादिरत्नत्रयानुभावबलयत कर्णकुटकिन् मे मधु निसलबल कुशलगामी सकल श्रद्धावन्दलादु जनयाण्ड विन विन्वन्नाओ सकलान्दराय धरुणो भद्रवयो विरदुटुगण दुराक्षेन् वियत विद्वांसनय गिरि मृङ्गायुरारोग्यादि सकलाभ्युर्वर्जन त्रिसम्बा जनय जगननुलबद्वा

හේත බෝධ වීමෙන් නමාමන් නිවන් සුව පිණිසත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවාසිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය